කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වගේම අදත් සාරිපුත මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ හතේ කරුණු දැක්වෙන පොතේ දැක්වෙන මේ අභිඤ්ඤේය වස්තු නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු හතක් ඉගෙන ගනිමින් ඉන්න වෙලාව. ඉතින් මේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු නැත්නම් මේ ශාසනයේ වැඩ කරන යෝගාවචරයෙක් විසින් විශිෂ්ට ඥාණයෙන් දත යුතු ඒ කරුණු හතටම සත්ත නිද්දේශ වස්තුති කියලා පොකුරටම නමක් තියෙනවා නිද්දේශ වස්තු හතක් යෝගාවචරයෙක් විසින් දත යුතුයි කියලා. මේ නිද්දේශ කියන වචනය ඇවිල්ලා තියෙන්නේ නිද්දේශ සූත්‍රයේ උද්ෘතයක් වශයෙන් ඒක තමයි මෙතන අර්ථයත් වෙන්නේ එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපට දක්වන්නේ නිද්දේශ සූත්‍රය. ඉතින් එහෙම සූත්‍ර දෙකක් අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. ඒ දෙකටම තියෙන එක විදිහේ පසුබිමක්. දෙකේදීම අපි මතක් කරගත් විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක තීර්ථ කායතනයකට ගියාට පස්සේ නැත්තම් වෙන ශාස්ත්‍රයේ තිසියෝ ඉන්න තවත් ඒ වගේ අසපුවකට ගිය වෙලාවක ඒ ඇත්තෝ අතරේ තියෙන මතයක් නැත්නම් ඒගොල්ල අතර තියෙන පිළිගැනීමක් පොදු පිළිගැනීමක් ආනන්ද සාංශර මතක් කරනවා යෙහි කෝචි ආවුසෝ ද්වාදස වස්සෝති පරිපූර්ණ Brahmacharyan චරති නිද්දසෝ බික්ඛූති අලං වචනියං කිය. හැබැයි අපේ සාසනේ නැත්නම් මේ බාහිර සාසනයක බුද්ධාගම නෙවෙයි යම් කෙනෙක් අවුරුදු 12ක් Brahmacharya රැක්කොත් පිරිසිදු Brahmacharya රැක්කොත් එයාට නිද්දස කියලා නමක් දෙනවා එහෙම නැත්නම් එයා ආර්යයන් වහන්සේ කෙනෙක් විදියට සලකනවා නැත්නම් රහසන් වහන්සේ කෙනෙක් විදියට සලකනවා කියලා වගේ මතයක් ආනන්ද සෝංශර මතක්. ආනන්ද සෝංශ මේකට හා කියන්නෙත් නැහැ නෑ කියන්නෙත් නැහැ. මේ සංසිද්ධියම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ තීර්ථ කායතනකට ගියාට පස්සේ ওই විදිහටම සිද්ධ වෙනවා. ඒ මේ දෙනම වහන්සේලාම ඇවිල්ලා සරුවචන් ආචාර්ය මතක් කරනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා තීර්ථක සෙනසුන්වල එවන අසපෝල යෝයිකෝචි ආවසෝ ද්වාදස වස්සෝති පරිපූර්ණ බ්‍රහ්මචර්යයන් චරති යම් කිසි කෙනෙක් ඇවත්නි ද්වාදස වස්සානි අවුරුදු 12ක් පිරිසිදු Brahmacharya රැක්කොත් එයාට නිද්දස බික්ඛු කියලා කියන වටිනවා කිය. ඉතින් මේ නිද්දස කියන වචනේ පෙන්වන්නේ අනිමාර්ථයෙන් රහතන් වහන්සේට කියන නම. ඉතින් ඒක ගැන කියනකොට සරුවචන සඳහන් කරනවා ඕගොල්ලෝ වචනේ පාවිච්චි කරාට නිද්දස බික්ඛු කියලා කියන වටින්නේ චීනාසවෙන් මහන්සියට විතර නැත්නම් මේ ශාසනයේ රහත් වෙච්ච කෙනෙකුට විතරයි ඒත් අවුරුදු 12ක් නැත්නම් වස් 12ක් සම්පූර්ණ වෙච්ච පමණින් එහෙම රහත් භාවයටපත් වෙනවා කියන එක මේ ශාසනයේ පැනෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය කරන උපසම්පදා වෙලා වස්කාණෙන් යම් කිසි ප්‍රමාණික ජේෂ්ඨත්වයක් ලැබෙනවා. ඇත්තටම 10ක් 5ක් යනකොට නවක බික්වක් කියනවා. උපසම්පදාවේ 1 සිට 5 දක්වා කාලයට නවක බික්ඛු කියලා කියනවා. ඊට පස්සේ 5 සිට 10 දක්වා තේර කියන නම සඳහන් කරනවා. 10 සිට 20 දක්වා මහා තේර කියන නම සඳහන් කරනවා. ඒක ඉතින් අර සීලය පිළිහිටලා ඇති කරගත්ත සම්මුති ගරුණාමයක් උපසම්පදා භික්ෂුන් අතර වැඩිහිටිකම බලන්නේ ඒ විදිහට. ඒ වාගේ ඒ ඇත්තෝ අවුරුදු 12ක් පිරිසුදු Brahmacharya රැකනං ඒගොල්ලන්ගේ නීති පද්ධතිය හැටියට නැත්නම් ශික්ෂා වල හැටියට ඒක නට නිද්දස බික්කු කියලා කිව්වට ඒක සරුවචනාංශය පිළිගන්නේ නැහැ. සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා මේ සූත්‍රය ඒකයි මේ පසුබිම මෙන්න මේ කරුණු හතක් තියෙනවා අභිඤ්ඤේ වස්තු හතක් අන්නේ හත සම්පූර්ණ කෙරුවොත් නම් ඒක නාට නිද්දස බික්කු කියලා කියන්න පුළුවන්. ඒකට මේ අවුරුදු 10කද අවුරුදු 6ද අවුරුදු 7ක්ද ප්‍රශ්නයක් නෙවෙයි. එයා ළඟ මේ ಗುಣ ටික තියෙන්න ඕනේ. ඒ ಗುಣ ටිකෙන් තමයි ඔන්න කෙනෙක් මනින්නේ කියලා. ඉතින් ඒක විස්තර කරපු වෙලාවේ ਸਰවචනාංශයේ මේ නිදස වස්තු හෙලි කර දක්වන්න අවස්ථාවක් කර ගන්නවා. ඒකේ පළවෙනියම අපි ඊය ගත්තේ දේශනාවලිය පළවෙනි ධර්ම දේශනාව විදිහට ඉදාඋසෝ බික්කු සික්ඛා සමාජානේ තිබ්බ ඡන්தோ හෝති ආයතින් සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ හෝති. කෙනෙක් උවමනාවෙන් ස්විච්ඡාවෙන් ගිහිල්ලා ශික්ෂා සමාදානයේ දැඩි කැමැත්තක් ඇති කරනවා. එහෙම නැත්නම් බලපෑම් කරලා මෙහෙයවලා පොළඹවලා එහෙම නැත්නම් සසංකාරිකව නෙවෙයි අසංස්කාරිකවම හිතෙනවා මේ දුස්සීලයන් අතර සිල්ලන්ත වෙන්න ඕනයි කියලා. තිබ්බ ඡන්தோ ගැන තීක්ෂණ කැමැත්තක් ඇති වෙනවා. ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත පේමු. ඉහළට ඉහළ ශික්ෂාපද නැවත නැවත සමාදන් වීම විශේෂයි දුරු නොකල ප්‍රේමයක් බහා නොතබන ලද ප්‍රේමයක් තියෙනවා. යම් තැනකින් ශික්ෂා කරකුණාට පස්සේ එnde ende ende ende ඒකේ තියෙන ආනිසංස දකිමි. ඒක පිළිබඳව ප්‍රමෝදයෙන් ඒක සමාදන් වෙමින් ඒ ශික්ෂා කරුකත්වය සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් වර්ධිකරපත් කරගන්නවා නම් ඒක විශිෂ්ට ඥාණයෙන් යම් කෙනෙක් දත යුත්තක්. යම් කෙනෙක් සීල ශික්ෂාපදයක් රකින්නවා නම් ඒ කෙනාට වන්දනා කරත් සඳහන් කරලා තියෙනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා කියන. ඒ නිසා Tamanට බැරි වෙන්න පුළුවන්. කවුරු හරි ශික්ෂාපදයක් රකින්නවා නම් ඒ ශික්ෂාපද රකින්න එක නෝන්ජලයේ ඒ ශික්ෂාපද රසේ රකින්න එක රස දන්නේ නැති කෙනෙක් ඒ ශික්ෂාපදයේ පදිනේ සමාදන් වෙලා රකින්න එක නම් මේ සමාජයෙන් පැනලෙන්න හදන කෙනෙක් ඒ ශික්ෂාවදී සමාදන් වෙලා රකින්න එක බුද්ධලික නිවන් දකින්න හදන කෙනෙක් කියන එක තමයි සමාජයේ සාමාන්‍යයෙන් පටවන දේ. ඒ විදිහට කරලා ශික්ෂාගරු කායට අවඥා කරලා අනවශ්‍ය දුක් කරදර ගන්නවට වඩා Tamanට බැරි නම් ශික්ෂාපද රකින්න කෙනාගේ ಗುಣ ගායනා කිරීමෙන් බුද්ධ පචායනය කිරීම තමයි වැඩි ශික්ෂාවක් තියෙන කෙනාට වන්දනා කිරීමෙන් ආයුවන් සබ්බල් ලබන්න පුළුවන්. තමනුත් පුළුවන් තරම් වැඩි ශික්ෂාපදයකට යන්න ඒක ආදර්ශයක් කරගන්න. ඉතින් ඒක තමයි අපි ඊයේ දවසේ මාතෘකාව කරගත්තේ. ඒ අනුව අද දෙවෙනි මාතෘකාව එහෙම නැත්නම් ඒ නිදස වස්තු වල දෙවෙනි හතේ දෙවෙනි එක තමයි ධම්මනිසන්තියා තිබ්බ ඡන්தோ හෝති ආයතින්ච ධම්මනිසන්තියා අවිගත පේමෝ මේ ධම්මනිසන්ති කියලා අර නිද්දස කියන වචන වගේම වචනයක් මෙතන හඳුල්ලා දෙනවා දැන් මේ ස්ථානේ හදපු අශෝක විරත් මාත්‍ය පැවිදුණාට පස්සේ ඒ නම දාලා තියෙන ධම්මනිසන්ති කියලා ඒ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය කියපු කෙනෙක්ගේ ආభాසය ලැබලා තියෙනවා එතකොට මේ ධම්ම නිසාන්ති නැත්නම් මේ නිසාන්ති කියන වචනයට ධම්ම නියාමතා කියලත් ධම්ම නිසාමතා කියලත් සමාන වර්ථයක් පෙන්වනවා. ඒකෙනුත් අපිට සිංහලෙන් ගැම්මක් එන්නේ නැහැ. ධම්ම නිසාන්ති කිව්වත් ධම්ම නිසාමතා කිව්වත්. ඒ නිසා අටුවාචාරින් වහන්සේලා තේරුම් ගන්න කෙනෙකුට මේ විපස්සනාව සඳහා නමක් කියලා මේ කියනවා. ඒ නැත්නම් භාවනා කරනකොට මේ කියන සීල සීලානුග්‍රහිතේ සෝතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සමාධියනුග්‍රහිතේ නෙවෙයි මේ විපස්සනා අනුග්‍රහිතේ විශේෂයි තිබ්බ ඡන්தோ දැඩි ආසාවක් තියෙනවා එහෙම නැත්නම් දැඩි කැමැත්තක් තියෙනවා මේ සාසනයේ සුවිශේෂ ලක්ෂණයක් වෙන අනිකුත් ඕනම සාසනයක අපට සීල ශික්ෂාවක් දැක ගන්න පුළුවන් අනිකුත් ඕනම සාසනයක ශීලානුගහිතයක් දැක් ගන්න පුළුවන්. සුතානුගහිතයක් දැක් ගන්න පුළුවන්. සාකච්ඡානුගහිත නුඟා කඩුවේ මේ ශාසනය පිට අනිත් හැමතැනකම. සමතනුගහිතයක් තියෙනවා. විපස්සනානුගහිතයක් ඇත්තේම නෑ අවාසනාවට වගේ දැන් මේ ශාසනෙත් ඒක ඇත්තේම නෑ මේ ශාසනෙත් ඒ පල්ලෙහා පල්ලෙහා තියෙන තට්ටු වලට රණ්ඩු කරාට මේ විපස්සනා මට්ටමට යන්න එතන රණ්ඩුවක් ඇත්තෙත් නෑ. මොකද විපස්සනාට යනකොට ඒ කෙනා නිතරම ජයක් ලබන කෙනෙක් තියෙන්නේ. විපස්සනාට විරුද්ධ පක්ෂයක් නෑ. කිසිම තැනක නෑ. ඉතින් ඒ නිසා බැලුව බැලමට ඔක්කොමලා මේ රණ්ඩු සරුවලේට කැමතියි. කවුරුත් එක්ක රණ්ඩු කර කර කැපිපෙන්න හැදුවට ඒ විපස්සනා අනුග්‍රහිතේට හෝ නැත්නම් විපස්සනා වටහා ගැනීමට තික පේමෝ. ඊටාම දැඩි කැමැත්තක්. ඒ වගේම මතුමැත්තේයි අනෙකුත් ඉහළ ඉහළ විපස්සනා ඥාන ලබා ගන්න අවිගත ප්‍රේමෝ බහා නොතබන ලද පහ නො වූ ප්‍රේමයක් ඇති දියා බලනකොට තියෙන ඇත්ත කවුද කියලා බලනකොට පේනවා ඔක්කොමලා කැමති මේ පල්ලෙහා තියෙන රණ්ඩුවට තමයි. එක එක්කෙනෙක් පරේලා තව කෙනෙක් ඉදිරියට එන්න හදන ගමනක්. ඒ නිසා නිකන් සාමාන්‍ය කතාවක් තියෙනවා. මේකට ගමේ තොටේ කියවන දෙයකින් අපි සිල්පදයක් නැතුව ජීවත් වෙනවට වැඩිය සිල්පද රකින්න ගියාම මාර බලවේග වැඩි කියලා කතාවක් තියෙනවා. වෙන ඕනේ ගුණවර්පයක් ඉගෙන ගන්නවට වැඩිය ධර්මය ඉගෙන ගන්න ගියාම මාර බලවේග වැඩි. වෙන මොන සාකච්ඡා කරනද ධර්ම සාකච්ඡා කරන්න ගියාම මාර බලවේග වැඩි. වෙන මොන දේ කෙරුවත් සමාධි භාවනා කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා කන පින්දම් දිගටෝම යෝගාවචරත් එක්ක. ඒගොල්ලෝ කියන්නේ අපි මේ සත්තු මරමින් හොරකම් කරමින් ජීවත් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිසුදු වෙන්න ගිය ගමන් සීලයක් අදින් සමාධියක් අදින් පුදුමාකාර බාධක එනවා. ඒවට අපි මාර බලවේග, කෙලස් බලවේග කියලා බොහොම ලේසියෙන් කියනවා. ඔය අපේ අපවත් වෙච්ච ලොකු සාංශිකේ මනන්ද සාංශලා එහෙම මට වන්දක එකපාරක් මමත් පැවිදුණාට පස්සේ ඒ බලංගොඩ ආනන්ද පංචි ස්වාමීන් වහන්සේ හම්බෙන්න ගියා. හොඳට හදාගත්ත පඳු ගහගත්ත සිවුරක් සම්භාහණය කරන්න ලීරෝලක්. යෝගේ නිකන් භික්ෂුවකට අවශ්‍ය දේවල් ඉතින් මේ සාංශිත් එක සාකච්ඡා කරලා තියෙනවා. ඒසොට ඒත් එක ගිය උපාසක මහත් එක්ක අහලා තිනවා මේ දාසනික කටයුතු කරන්න ගියාම ස්වාමීන් වහන්සේ මේ මාර බලවේග එනවනේ. හරියට බාධා එනවා. හරියට කෙලස් එනවා. නිකන් සාමාන්‍ය විදිහට ඉන්නකොට නෑ කියලා ඊට පස්සේ ඒ සාංශ කියලා තියෙනවා. එහෙම තමයි වට එච්චර මාරය කැමති නෑ අපි ඔය සීලයක් රැකගෙන සමාධියක් කරගෙන ඉන්නවට. හැබැයි මෙහෙම විපස්සනාවට කවදාකවත් මාර බලවේග නෑ කියලා ප්‍රකාශයක් කරා. මාර බලවේග තියෙනවා පල්ලෙහා පල්ලෙහා මට්ටම් වලට තමයි. ඉහළ මට්ටමේ කිසිම තරගයක්වත් නෑ. ඒක නිතරම ජයක්. ඔය කියපු වෙලාවේ මට මේ ලොකු chance එකක් මට කිව්වේ. ඒක පත්තර වලත් වැටලා තිබුණා. ඒක මම නිකන් කල්පනාට ගත්තා. මේ මිනිස්සු කොච්චර රණ්ඩුවට කැමතිද කියලා. කොච්චර හැපි හැපි ඉන්න කැමතිද කියලා විවේක වෙච්ච වෙලාවේ බය වෙනවා. මොකික හැප්පෙන්නේ නැති වෙලාවක් ආපු ගමන් බය වෙනවා. ඒතකොට ආයෙ දුවගෙන එනවා අර හැප්පෙන තැනට අර පුරුදු තැනට අර ගඳ ගහන තැනට අර උරුට්ටුවට කැමති. ඕකට තමයි ගිහි ජීවිතය කියන්නේ. ඔතන පෘථග්ජනකම කියලා කියන්නේ හැම වෙලාවෙම කවුරුත් එක්ක ඇවිත් හැප්පෙප්පින්න කැමති. කවුරුත් නැති විවිධ තැන්න ආපම මහා පාළුයි වායි. මහා මුස්පේන්තුයි වායි. මහා කම්මැලි වායි. නැද්දකින් නොපතන් නොදෝමකින්. සායි gedara දුවනවා. අර හැපි හැපි එන ජීවිතේ. අපි දවසල් කියන වෙසක් බලන්න ගියාම හැපි වෙසක් නෙවෙයි හැපි හැපි වෙසක් කියලා එකක් තියෙනවනේ. ඒකට හරිය කැමති කට්ටිය තොරංගාවට ගිහිල්ලා හැපි හැපි වෙසක් බලන්න ඒ වෙනමම සැලසුම් තිබුණා. ඒ අපි පොඩි කාලේ. ඒකමයි මුළු බුද්ධ ආගම. අරයත් එක්ක මෙයා රණ්ඩුව. ඉතින් ඒ සෙල්ලම් ඉක්මවන්න පුළුවන් නිවන් දකින්න ඉස්සලා විපස්සනා වෙදී ඒක කිසිම ගැටුමක් නැහැ. ඒකේ තියෙන නිතරංග බවක්. හැබැයි ඒකට කලාවක් තියෙනවා. ඒ කලාවට සාමාන්‍යයෙන් අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියනවා. අපන්නක ප්‍රතිපදාව කියලා කියනවා. මේකට සාමීචි ප්‍රතිපන්න කියලා කියනවා. මේකට අරණ ප්‍රතිපදාව කියනවා. ඒකේ කිසි ගෝ එකක් ඒ නිසා අපිට ඕනේ මුඛාක් හරි ෆයිට් එකක් තියෙන්න ඕනේ, වලියක් තියෙන්න ඕනේ, රණ්ඩුවක් තියෙන්න ඕනේ. පික්චර් එකක් බැලුවත් ඒ වගේ වුණා තමයි වැඩියෙන් සෙනග ඇදෙන්නේ. වැඩියෙන් රණ්ඩු සරුවල් තියෙනවා නම්, කතාද මගුල් තියෙනවා නම්, ලෙඩෙක් මහල්ලෙක් මල ගඳක් පැවිද්දෙක් ඉන්න චිත්‍රපටි හොඳට බලන්න. එහෙම නැත්නම් මේ බණක් භාවනාවක් තියෙන එකක් ගත්තොත් උයි ඉතින් අලුතෙන් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. චිත්‍රපටියක් නැහැ නේද? ඉතින් මෙන්න මේක මේ ධර්ම කාරණේලා සාකච්ඡාවට ගත්තොත් අපෙතුලත් මේ දුර්ලකම කොච්චරක් තියනද සමාජශීලී වෙන්න කොච්චරක් ගණයා කෙරේ බැඳෙන්න කොච්චරක් කුලයා කෙරේ බැඳෙන්න කොච්චරක් ජනප්‍රිය වෙන්න කොච්චරක් සම්මාන ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න ඒක මේ පුද්ගලික ලකුණක් නෙවෙයි පෞද්ගලික මේ මිනිස්යාගේ තියෙන ගතිය මේකට තියෙන ආසාව බලනකොට ඒ ඒ තියෙන ඒ මරුමුස් ගතිය ඉබේම දරුවන්ට බෝ වෙනවා. ඒ දරුවොත් තරඟයක් කරලා කැපිපෙන්න ආසයි. ජනප්‍රිය වෙන්න ආසයි. නිකන් ඉඳලා විවේකයක් වෙනවා කියනකොට ඒ කිසි කිසිම ගතියක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ගතිය නිසා ශාසනයේ අපි එහෙම නැත්නම් කියමු බුද්ධ ධර්මයේ තියෙන බුද්ධ ආගම පැත්තට සෙනඟ කැමති වුණාට අර ධර්ම කොටස වලට එනකොට පැත්තකට යනවා. ඌ අපිට තේරෙන්නේ හරි ගැඹුරුයි. කියලා නිකන් සාමාන්‍ය කතාවල් වලට හරි කැමති, ගැඹුරට කැමති නැහැ. ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයේ කියන එක වෙන් කරලා බුද්ධ ආගම හරහා යන්න පුළුවන් හරිය ගිහිල්ලා ඊ ගාවට තියෙන මේ බුද්ධ ධර්මයේ ਸਰවචනාසේ විශේෂ කරලා පෙන්වන්න හදන දේ සුවිශේෂ ඥානයකින් විශිෂ්ට ඥානකින් තේරුම් ගන්න තේරෙයි. ඒකට අකමැත්ත තමයි එකම ප්‍රශ්නේ. ඒ ධර්ම වලට අපි පුදුම භීතිකාවක් තියෙනවා. ඒ ධර්ම වලට අපි පුදුම ආසාත්මක ලක්ෂණ පහල කරනවා. වෙන විදිහට කියනවා සමූහයක් වශයෙන් ශිෂ්ටාචාරයේ 100ක් ඔකට විරුද්ධයි. ඒ නිසා මේක මම දැන් මෙතන කියන උපමාන වල විතරයි වැඩ කරන්නේ. ඉතින් ඒක මම දැන් මෙතන කියලා කොන්වීමම අපි කියනවා සමාජයෙන් පැන යාම ප්‍රශ්වලින් පැන යාම තනිවනිවන් දකින්න හදනවා ඒක නිසා අපිට බෑ අපි ඔක්කොම එක ධර්ම මණ්ඩපේ ඉඳලා නිවන් දකින්න අපි මෛත්‍රී බුදු ආමතුරු ආවට පස්සේ ඒකම ධර්ම මණ්ඩපේදී දේශනා කරලා සී සත්‍යධර්ම ඇහිමෙන් සාදු කියලා නිවන් යන්න කිව්වම ඔක්කොම සාදු කියලා ගිහිල්ලා බුදිය ගන්නවා රැයට කාලා එතකොට නිකන් තොගේට යන්නේ ඒකනේ ස්කෝලර්ෂිප් එක යනවා වගේ මේ තමන් භවනා කරලා මේක දැන් උනත් උපයන්න පුළුවන් කියන එක ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තියේ ඉක්මවණ එක තමයි අසතිය කියලා කියන්නේ. ප්‍රමාදය කියලා කියන්නේ. මදය කියලා කියන්නේ. එනිසා අපි ඉන්නේ මදයට ප්‍රමාදයට හේතු වෙන සුරාපානයේ යෙදිලා දැනටමත්. අපි නම් බොන්නේ නැහැ කියලා කියනවා ඇති කට්ටිය. බිව නැතුණට ඩෝප් එක තියෙනවා. බිව වගේ හැම වෙලාවෙම මදේට සහ ප්‍රමාදයට හේතු වෙන දේ තමයි අපි යෙදී ගත. ඒකට තමයි විනෝදාංශ කියන්නේ. ඒ තමයි සමාජශීලී වෙනවා කියන්නේ. ඒ තමයි බර්ත්ඩේ පාටි කියන්නේ. ඒක තමයි ඩිනර් එක කියලා කියන්නේ. ඒ තමයි කානිවල් කියන්නේ. ඒ තමයි පෙරහැර කියන්නේ. ඒකෙම කොටසක් තමයි පින්කම් කියන්නේ. ඉතින් මේ ඇබ්බැහිය නාටකයක් නෙමෙයි මම කියන්නේ. ආරම්භයේදී මේක අනිවාර්යයෙන්ම තියෙනවා. මේක මෝරලා ගිහිල්ලා යම් වෙලාවක තමන්ගේ මොළ ධාතුව පිසුදලා එනකොට ඒකට කාලයක් දේශයක් ඇත්තේ නැහැ. ඒක අනුග්‍රහ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් සුද්ධ වයිසෙන් කියන විපස්සනා අනුග්‍රහය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එකම හේතුව මේකට නොදකින් කියන තමයි අපි ජීවත් වෙන්නේ. අපි යමක් උපේලා තියෙන යම් කිසි தත්ත්වයට ළඟා වෙලා තියෙනවා ලාභය සත්කාරය සම්මානය අතිලෝකය. ඒ සියල්ලම සුද්ධ වශයෙන් මේකට විරුද්ධව ක්‍රියාත්මකයි. ඒක නිසා ඒ අද මන්දකයි ඒ කටුකුරුන්දි ඥානන්ද සාංශේ උත්සාහ කරා කියනද අපිට හරගිය හැමදැනකදීම නිවන වැරදිලා තියෙනවා. අපිට වැරදිච්ච හැම වෙලාවෙම අපි නිවනට ලං වෙලා තියෙනවා. හැබැයි අපි ඒක වැරද්දක් කියලා හිතලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මේ වාගේ මට්ටමක තියේදී අපි කරන්න බෑ තේරෙන්නේ අපිට එච්චර ඥානයක් නැහැ ගැඹුරුයි අරෙහි මේ කියලා ප්‍රතික්ෂේප කරන ප්‍රතික්ෂේපය සාමාන්‍ය ආසාත්මක ලක්ෂණයක් ආසම කියන්නේ මේ කරප්පන් වෙනවා කියලා එකක් තියෙන්නේ නරක දෙයක් ආවම ඇඟේ බිබිලි දාන්නේ ඇලර්ජික් කියලා කියන්නේ නිවන ඇලර්ජික් කියලා තියෙන්නේ හැබැයි බුද්ධ ආගම තියෙන්න ඕන සිංහල බුද්ධ ආගම රකින්නම ඕනේ හැබැයි විපස්සනා නැතුව එහෙම නැත්නම් නිවන් දැකීම නැතුව ඒ කියන්නේ නිකන් එම්බාම් කරලා බුදු පිළිමේ තියාගෙන ඉන්න ඕනේ. පණ දෙන්න බෑ. ඒක තමයි අපේ මුළු පද්ධතිය පුරාම තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයකට අපිට ඕනකමක් නැහැ. පුද්ගලිකව බඳන කාටවත් ඕනකම නැහැ. මොකද හැම ක්‍රියාකාරකම තියෙන්නේ ඕක. අන්න එවැනි දෙයක් අපි කියනවා සමහර විටක මේ භාවනා විපස්සනා පාරිභාෂික શબ્දමාලාවේ වංචනික ධර්ම කියලා. මට කියනවා ෂටගති කියලා. මට කියනවා මායා කියලා. මේවට කියනවා උපක්ලේශ කියලා. ඉතින් අපි මේ ගමනේ යනකොට කොච්චරක් දුරට අපි යන ගමනේ අපේම රුචි අරුචිකන් ටික අපිට බාධා කරනවද කියන එක. අපේම පෞරුෂත්වය අපිට බාධා කරනවද කියන එක. අපි දැන් මේ දන්නවයි කියලා හිතන ටික කොච්චරක් බාධා කරනවද කියන එක දැනගෙන ගියොත් ඒක තේරෙනකොට වැසෙන වැටෙන විශාල ලාභය තමයි අපිට මනුස්ස මනස වැඩ කරන හැටි දැනගන්න පුළුවන්. ඒක කරන්නේ මට හම්බෙච්ච මනසහරහා. මගේ රුචි අරුචිකණ්ඩික හරහා. මගේ පෞරුෂත්වයේ හරහා. මගේ තියෙන ෂටමායාවී ගති ටික තේරෙනකොට පේනවා ඔක්කොම ඉන්නේ එක තැනක කියලා. ෂටමායාවී ගති අතින් වංචනික ගති අතින් අපි ඔක්කොම සමානයි. ඒක දැනගන්නවට පුද්ගලිකවත් කැමති නෑ අපි පොදුවෙත් කැමති නෑ. ඒක නිසා මේක ගහපා දෙන්න යන්න එපා. කාටවක පටවන්න යන්න එපා. හැබැයි මේ කවුරුත් වසංගාගෙන කරගන්න හදන මේ තමන්ගේ කෙලෙස් වසාකට ජීවත් වෙන්න හදන ගතිය තීරුම් ගන්න උත්සාහ කරොත් තීරුම් ගන්න අමාරුයි තීරුම් ගන්න අමාරුයි මේ කියන සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමතානුගහිතේ නැතු. ඒ හතරම තිබුණත් මේ කියන ධම්මනිසන්තියා කියන එක ඒකට දැඩි කැමැත්තක් නැත්නම් ඒත් අපි අවසාන වටේට ඉදිරිපත් වෙන්නේ නැතුව එනවා. semi final උනුත් දිනනවා. මේ අවසාන තරඟයට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අනෙක් පැත්ත නිතරම ජයක් ලබනවා. මායя නිතරම නිතරම ජයක් ලබනවා. නිතරම. අපි යන්නේ ඒ ඒ අන්තිම ඉසව්වට යන්නේ නැහැ. යන්න ඉස්සෙල්ලා මේ සමාජ தত্ত্ব බලනවා ගණයා කෙරේ බැඳෙන්න හදනවා කුලයා කෙරේ බැඳෙන්න හදනවා ආරස්සාව හොයනවා අපිට අවශ්‍ය කරන්නා වූ සද්ධාව නැහැ අපිට අවශ්‍ය කරන වීරිය නැහැ අපිට අවශ්‍ය කරන සතිය නැහැ සමාධිය නැහැ ප්‍රඥාව නැහැ හැබැයි ඒ කියන්නේ සද්ධාව සතිය විරිය සමාධිය නැතිකම නෙවෙයි මේකට අවශ්‍ය කරන අර උත්කෘෂ්ඨ පරිපූර්ණ විරිය ඇත්තේ නැහැ ඉතින් මෙච්චර දුරට අපි ගෙනියලා ඒ ටික දැඩි කරගන්න නැතුව උල් කරගන්න නැතුව තියුණු කරගන්න නැතුව ඉන්න එක ගේමට කැතයි. මෙච්චර හම්බ කරගත්ත එකේ ඇයි අපි මේ අවසාන තරඟට ඉදිරියපත් වෙන්නේ නැත්තේ? ඒක නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙන ඔය නිද්දස භාවයේ එන්නේ කුරුද්දහය පහල භාවනා කරුවට නෙවෙයි. ඒක මේ බහ කරගෙන යන භාවනාවේ විශේෂ පන්නරයක් ඒක. භාවනා කරන අනේකේ විශේෂ මුවාතක් ඒක. ඒ නිසා මේ මුවාත පන්නරේ තියන්නේ නැතුව අන්ටික හදාගෙන හිටියට අපි සාමාන්‍ය කියන එකට මේ අමුයකට කියලා. අමුයකට වලින් ආයුධය හැදුවට හැඩේ ඔක්කොම තියෙනවා නමුත් පන්නරේ නැහැ. ඒ නිසා කැපුවට කැපෙන්නේ නැහැ. ඒක හමස් වෙනවා. මේකට පන්නරේ තියෙනවායි කියන එක ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට ඊටු ටික සම්පාදනය වෙලා තියෙනවා. අන්තිමට පන්නරේ තිබ්බට පස්සේ ඒකේ වටිනාකමක් එනවා. මට මේ ළඟදී කවියක් අටපාඩම් වුණා මම දන්නේ මතක් වෙයිද කියලා. ලෝකුරුවෝ යකඩ තනා ගිනියම් කොට පන්න මුවාත ඇති අවියාවුද නිම කරවානම් සසර පුරා සරණ තුරා දුවන පණින දඟලන හිත තැන්පත් කරගත හැකි වෙයි සතියක් ඇතිනම් එතෙන් තියෙන සතියක් නෙවෙයි ඥානය ඇතිනම් කිය. මම පොඩ පදයක් මාරු කරා. යකඩකාරයාට පුළුවන් නම් කොහොදෝ තියෙන යකඩයක් ගෙනල්ලා මෙච්චර ලස්සන ආයුධයක් පන්නද කියලා හදන්න සසර පුරා දුවන තුරා දුවන පණින දඟලන හිත තන්පත් කරගත හැකි වෙයි සතියක් ඇතිනම් අපිට ඇත්තටම ඕනේ නැහැ අපිට කාටවත් ඕනකමක් නැහැ ඒ ඕනකම නැති එක අභිඤ්ඤය ඥානකින් දත යුතුයි ඒක සුවිශේෂ ඥානකින් දත යුතුයි ඔය ඉස්කෝලේ උගන්නන ඥාණයෙන් කරන්න බෑ අපි අම්මලා තාත්තලාන තියෙන ඥාණය කරන්න බෑ. මේවා සූවිසේෂ ඥාන. ඒ ඥාන වලට බාධා කරන්නේ ෂටගති. ඒ ඥාන වලට බාධා කරන්නේ වංචනික ගති. ඒ ඥාන වලට බාධා කරන්නේ මායාවී ගති. ඒකේ ඒ පුද්ගලයාගේම දෝෂිකුත් නෙවෙයි මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ උපක්ලේශ රාශියකින් අරසා වෙලා. ඉතින් මෙයා දැනගන්න ඕනේ දෙන්නේ ගියාට පස්සේ උපක්ලේශේ කඩන්න. ඒ කඩනවා කියන්නේ තමන්ගේ රුචියක් කැඩීම. තමන්ගේ පෞරුෂත්වය කැඩීම. තමන්ගේ ඇබ්බැහියක් කැඩීම. සංසාර ගතියක් කැඩීම. ඉතින් අපිට හරි ආරසාවක් තේිනවා මේ රුචි ටික අරුචි ටික පෞරුෂත්වයේ ඇබ්බැහි ටික රැකගෙන ඒක හරහා මේ නිවනට යන්නේ ඒක කරන්න බෑ. ඒව ඔක්කොම නිකන් කිරිබිම්මල් නැටි කැඩුවා වගේ. ඒ ඔක්කොම නිකන් අලකොල්ලන්දක් 70ක් කරන කැටි වගේ සේරම කඩන්න වෙනවා. තමන් මෙතෙක් කල සංසාරගෙන අප රුචි අරුචිකම් තමන් මෙතෙක් කල ගෙනාව පෞරුෂත්ව ලක්ෂණ තමන් මෙතෙක් කල ගෙන තිබු ඇබ්බැහි තමන් මෙතෙක් කල ගෙනාපු අගයන් ආඩම්බරයන් කිරිබිම්මල් නැටි වගේ කඩන්න වෙනවා. ඉතින් ඒක විපස්සනාමේ විතරයි කරන්න පුළුවන්. ඒක කරන්න ඊට කලින් විපස්සනා කරපු කට්ටිය දැකලා තියෙන්නත් ඕන. ආර්ය ව්‍යවහාරය දැනගන්න ඕනේ. ආන්නේ මට්ටමට ආට පස්සේ මේ දේ කරනකොට අපි මේ ගඟ දිගේ ඉහළට යෑමක් එහෙම නැත්නම් සාමාන්‍ය පවතින සම්මතේ කැඩීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා සම්ප්‍රදාන කුල සම්මතේ රකින්න සුචරිතවාදී දේවල් එක ඔය කියන විපස්සනා ධම්මනිසන්තියේ ඉන්න බෑ. ඒ වාගේම ඒක තව ලකුණු ටිකක් තියෙන එක තොගේට එන්නේත් නෑ එක්කෙනෙකුට එක සැරේට එන්නේ. එයාට ආවනම් අනිත් එක්කනට ඒ වෙලාවේ එනවයි කියලා කියන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා ප්‍රයත්න කරුවට සාමූහික වශයෙන් ඔක්කොටම හැම වෙනවයි කියලා නෑ. මොනේ මෝරනකොට ඥානේ මූ කරනකොට එයාට ඒක සිද්ධ ඒ සිද්ධ වෙන හැම වෙලාවකම ඒක නවමුයි. ඒක කවදාකවත් වරක් වෙච්ච එකක් නෙමෙයි කෙනෙකුට වෙන්නේ. ඊට තියෙනවා මම මගේම ප්‍රයත්යෙන් මේ සීල සීල අනුගහිතෙන් සුතානුග්‍රහිතෙන් සාකච්ඡානුග්‍රහිතෙන් සමතානුග්‍රහිතෙන් ලබාගෙන මේ විපස්සනා අනුග්‍රහිත යන මේ පුද්ගල තන්නේ කර තිරියම් කරගෙන තමයි මේ ඥානෙ පහළ වෙන්නේ. ඒකේ පරණ මිනිහට හම්බෙන එකක් නෙවෙයි. මේක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා නිකන් උර්ගේක් හැව හලන්නා වාගේ. මෙයා පරණ තිබුණ හැව හලලා දාන. එතෙක් වෙනකන් එයා අරසා කරපු හැව හැව හැලුවට පස්සේ කවදාකවත් ඒක ආයේ පලන ගන්නෑ. එයාට ඒක ආඩම්බරයක් නෑ. හැව හැලුවට පස්සේ අතාරිනවා. ඒ වගේ තමයි අපි මේ චෙක් කරගෙන ආපු අපේ හැම හැකියාවක්ම. අපේ හැම ආසා කරන දෙයක්ම අපි උදේම විසිකරන කුණු කෙල පෙඩක් වාගේ හැව හලන පුරගේක් වාගේ හලලා දානවා ආයෙක පොරව ගන්න යන්නෙත් නැහැ උපාධි කෝට්ටයක් වගේ බලන ගන්න යන්නෙත් නැහැ. ඉතින් මේ ගතිය <clears throat> කියන්නේ තීර්ණාත්මක අවසාන ජවනිකාවේ එහෙම නැත්නම් මලපයින් දැන ඉරිපන්නම් කරන දැන තමන්ගේ තියෙන ගතිය ඇතැල්ලා එහා පැත්තට යන තැන. ඉතින් මේක අටුවාවේ පෙන්වන්න හදනවා මේ rahat වෙනකොට එක සැරේ gediye පිටින් වෙන එකක් කියලා. නමුත් භාවනා කරනකොට දැන් දැන් කියන එකක් තමයි ඕකත් හතර මට්ටමක වෙනවා සෝවාන් වෙනකොට ඔකෙන් තෑහෙන කොටසක් වෙනවා. ඊට පස්සේ සකදාගාමී අනාගාමී අරියත්. අරියත්යෙන් තමයි කෙලපැමිණීම සිද්ධ වෙන්නේ. නමුත් සෝවාන් මාර්ගයට පෙළඹෙනකොටමත් ඔන්න ඔය නැවුම් ගතිය ආපසු නොවෙන පසු නොබසින ඒ වෙනස කෙනෙක් තුල ඇති වෙන්න පටන් ගන්නවා ඒක මූලික ලක්ෂණ පෙන්වනවා පළවෙනිම කට්ට පනින දන තමයි සෝවාන් වෙන දන ආපහු එකේ එන්නේ ඊට පස්සේ සකදාගාමි අනාගාමි අරිහත් වශයෙන් බල්ල කට්ටේ අල්ලනවා හතර පොලකින් ඊට පස්සේ තමයි අපි ඒ ආර්ය ලෝකයට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේක කොහොමද අපි සීලයක් සමාදන් වෙච්ච එකනා සමාදන් වෙච්ච සීලය ප්‍රමෝදයක් කරගෙන නැත්නම් ඒක Tamanට ලැබිච්ච ලොකුම ආභරණය කරගෙන ලොකුම දැනුම කරගෙන එහෙම ලොකුම වස්තුව කරගෙන ජීවත් වෙනකොට එයා එක සැරයක් සීලයක් සමාදන් වෙලා මුළු ජීවිත කාලෙම සතුට වෙනවා. මේ ශීලයේ මම ඉල්ලගෙන සමාදන් වුණේ මම මේක තිබ්බ ඡන්දෝක් ඇදි කැමැත්තකින් තව තව වැඩි කර ගැනීම සඳහා අවිගත ප්‍රේම අතහරණ අතහරින් නැති ප්‍රේමිකෙන් ගත කරන මිනිසයාට මොනම ආභරණයක්වත් අවශ්‍ය නැහැ ශීලාභරණයමමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ නොකල යුතුයි කියලා ලොකු සාන්තිලිය. අපි සීලය සීලාභරණේ දරනවා. ඊට පස්සේ වෙන්නේ කිසිම උපකරණයක් ආයුධයක් අංග භූෂණ පරිස්කාර භූෂණ කරන්නේ ඒ කරන හැම එකක්ම සීලයට කරන නිග්‍රහයක් වෙනවා. භික්ෂුවක් මොනම දෙයක් පළඳින්නේ නැහැ. පළඳින හැම දෙයක්ම සිවුරට නිග්‍රහයක්. ගිහියන්ද පළඳේ නැත්තම් නිකන් උනවා හැම තැනම බැජ් ගාගෙන පදක්කම් ගාගෙන ඔටු ඔලුවට දාගෙන කකුල් වලට දාගෙන ඒ පළඳගෙන යනකොට නිකන් හරියට පෙනේ නැති ණය කැබිලි කට්ටක් කරන උස්සගෙන හොල්ලනවලු ඕම් බලපන් මටත් පෙනේ තියනවා කියලා අන්න වගේ ණය ගැරන්ඩියෝ කැබිලි කට උස්සන්නා වාගේ මේ ලෝකේ කරන මේ අංග භූෂණ පරිස්කාර භූෂණ දකින්නකොට අපෝ සාසනයක් අඳුරගෙන තියෙන හැටි අනේ සාසනයක් හදගෙන තියෙන හැටි කිය. ඒ වගේම තමයි යම් වෙලාවක තමයි මේ විපස්සනාව කියන එක. එහෙම නැත්නම් ඒ දෙයක් විනිවිද දකින්න එක. එහෙම නැත්නම් මේ කොයි එකකත් වෙනස් වෙන ගතියක් තියෙනවා කියලා ඉස්සල්ලාම දකිනකොට තේරෙයි මං කොච්චර කාලයක් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවද කියලා. මං කොච්චර කාලයක් මේකට මූණට කියලා ගහලා තියෙනවද? එතකොට තේරෙන පටන් ගන්නවා දැන් මේක පොඩ්ඩක් පොට පෑදිලා එයි. දැන් මේක තමයි කරන්න තියෙන්නේ කියලා. ඒකට තමන්ගේ කය මේකට විරුද්ධ වෙන හැටි, තමන්ගේ දැනුම විරුද්ධ වෙන හැටි, තමන්ගේ සාහචරය විරුද්ධ වෙන හැටි, පරිසරය විරුද්ධ වෙන හැටි දිහා බලනකොට පේනවා මේ පරිසරයයි කයයි සහචරයයි ඔක්කොම ඉන්නේ කර්ම රැස් කරන්න විතරයි. මේ මුළු පද්ධතිම දුවන්නේ කර්ම නියාමයක් කරනවා. මේ වට වෙලා ඉන්න ඔක්කොම අපිට උදව් කරන්නේ කර්ම රැස් කරන තමයි. තමාට හොඳ කර්ම. තමාට නරක කර්ම. ඒක නිසා වට කරගන්න හරියක් රැස් කරගන්න හරියක් ඔක්කොම තනි වචනෙන් කියනවා සංස්කාර කියලා කියනවා. සංස්කාරෝ සූරු විතරයි පොදි ගැහෙන එක. ටැග් එකතු වෙන එක. සමූහකරණේ වෙන්වීම වෙන්නේ නැහැ. ඒ නිසා සෙනගද හැමදේම එකතු කිරීම තමයි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් අන්නේ ගතිය දැකලා මේ සෙනගක් එක්ක මේ ටිකත් එක්ක ඉන්නේ Tamanට Taman ගැන විශ්වාස නැති නිසානේ. Tamanට Taman විශ්වාසින මිනිස්සු ආයුධ එකතු කරන්න ඕනෙත් නැහැ, කවුරක්වත් ඕනෙත් නැහැ, බලකොටු හදන්න ඕනෙත් නැහැ, දියාගල් හදන්න ඕනෙකම උත් නැහැ. කැලේ ඉන්න සිංහයා වගේ ඉන්න පුළුවන්නේ. අපි යම් ආකාරයකට ඒ වෙනුවට වෙන වෙන ආරක්ෂක ක්‍රම සහ තැම්පතු ගබඩා කාමර හදාගෙන ඉන්නවයි කියලා කියන්නේ අපි එන දෙයට මොන දෙන කැමති නැහැ කියන එකනේ. ඉතින් ඒ නිසා අපි පරිේශනයක් කරනවා මේ වගේ භවනාට ආවට පස්සේ අර ඔක්කොම නෑදෑයෝ ටිකද අලියත්තුද ආභරණද රත්තරන් මිනිමුතුද පොඩ්ඩක් දාලා බලනවා. එල මෙහි ආවට පස්සේ නැත්නම් ආබිනිෂ්ක්‍මණය කියලා මේකට ගියා. දවස් දෙකකට කෙරුවත් ගිහිගේ අතහැරීම කියලා. අබිනිෂ්ක්‍මණය කරාට පස්සේ අපිට දැන් තියෙන මල කරදරයක්ද එහෙම නැත්නම් තිබුණටදී ජොලියක්ද කියන එකයි මෙතන මේ කියන්නේ. මේ දේවල් අතහැරලා ඇවිල්ලා මේ වගේ කාටත් හම්බලා දෙන එක බත්තලියක ආලා. කවුරු හරි දිගහැරලා දෙන පැදුරක පුදියාගෙන ඉන්නකොට ඒක සැපක්ද? එහෙම නැත්නම් ගෙදර හිටියානම් අප්පා යා කන්ඩිෂන් එක දාන්න තිබ්බා, ටෙලිවිෂන් බලන්න තිබ්බා, අල්ලපු ගෙදරට ෆෝන් කරන්න තිබ්බා, පත්‍රේ බලන්න තිබ්බා අර මැගසින් එක කියන තිබුණා මේ එකක්වත් දැන් මෙන්න මේ විදිහට තමන් අර සුපුරුදු තමන් හදාගත්ත යකාගේ හැටියට විමානේ හැදෙන්නේ ওই යකා විමානෙන් එළියට ආවට පස්සේ මොකද වෙන්නේ මේ ඉන්න ගමන ගැන මේ ආපේ ගැන තමන්ට තියෙන්නේ මේක ජීවිතේට හම්බෙච්ච වටිනා අවස්ථාවක් ඒ නිසා මම මේක බුද්ධ විඳිනවා බාලදක්ෂෙක් ගිහිල්ලා බාලදක්ෂ කනුරුක ජම්බරේ ඉඳගෙන මේ රෑ මధుරෝ කකා සින්දු කියේ කියා මේ ඉන්න ගමන ජීවිතයට ආභරණයක් කරනවද දඬුවමක් කරගන්නවද කියන එක. ඉතින් බාලදක්ෂ ව්‍යාපාරයේ භික්ෂු ජීවිතය දෙකේම දෙකම සමානයි. ඒ දෙකේම තියෙන සියලු සපත ඇහැලා දාලා ඇවිල්ලා ලද දෙයින් සතුට වෙන්න හදනවා. මේක ගියන්න කරතයි. මේ කෙරෙනවා දැන් කෙරෙනවා මේක. අන්නේ කෙරෙන දෙයට Tamanට ඇත්තටම ඒකට මනාපයක් තියෙනවා. ධම්මනිසන්තියක් තියෙනවා. අපි මේ ආපු ගමන කාටවත් කරන්න බැරි දෙයක්. ආවත් තාම gedara ගැනද කල්පනාව තාමත් නැති වෙච්ච සැප ගැනද කල්පනා කරන්නේ. ආයෙ gedara ගිහිල්ලා ඒ සැප ටික ලබනකම් පොරොත්තුවක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඉන්න ටිකේ මේ හම්බ වෙච්ච ටික මගේ නෑයෝ වගේ, මගේ සහෝදරයෝ වගේ, මගේ අම්මලා තාත්තලා වගේ, මගේ පවුල කියලා හිතාගෙන ධර්ම ඥාන ත්‍රිත්වයකද ඉන්නේ කියලා බලනකොට දෙන්නේගේ මත සමාන නැහැ. සමානත්වයකට කැමතියි. සමහර අයත්වර කිව්වට ආවට වදෙන් පොරෙන් ඉන්නේ නිකන් කූඩැල්ලන්ට ලුණු ගැහුවා වගේ. නැත්නම් කොට්ටේ උඩ තිබ්බ කූඩැල්ලෙක් වගේ. පෙරලිලා කවදා තෙතමනේට යන්දෝ කවදා අඳුරට යන්දෝ කියලා බලන්න. අන්න ඒ වගේ අබිනිෂ්ක්‍මණ මට්ටමේදීම මේ කාම ගුණ අතාරින මට්ටමේදී කාම ගුණ අතහැරීම නිසා යම් දුෂ්කරතා ටිකක් එනවනේ. හරිගේ බුදුහාමර පාවිච්චි කරන වචන දෙයක් දරත පරිලාහ කියලා. ඒකට කියනවා අපි ගිහි ගිය අතහැරලා ආවට පස්සේ චූලසුඤ්ඤත සූත්‍රය සඳහන් කරන්නේ අපිට මේ අරණ්‍යයේ තියෙන කරදර ටික තේරෙන්න පටන් ගන්නවා කියලා. අරණ්‍ය වාසයේ තියෙන දුෂ්කරතා ටික තේරෙන්න පටන් ගන්නවා. මේ අරණ්‍ය අපිට ඕන ඕන දේවල් නෑ. හරි නීති රීති වෙලාවට දෙනවා පුළුවන් නම් කාපම් බැඩ නම් කාපම්. රැයට කන්න දෙන්නෙවත් නෑ. කතා කරන්න දෙන්නෙත් නැහැ. ඒක මල හොන්තුන්නේ කතා කරුවයි කියලා අපාය යනවයි. රැට ගෑවයි කියලා අපාය යනවයි. මේ මොනවද මේ කරන්නේ? මේ කාගේ නීතිද? ඇයි අපි මේ මේ එලි මානසික කඳුරට වගේ ඇවිල්ලා මොන කරදරයක්ද රැට කාලා හොඳට පුදින කයිවාරු කෙල්ල බුදිය ගත්තා නම්. හරිනම ඕනේ තරම් හිතන්න පුළුවන්. අන්න ඒකෙදී මේ කාම ගුණය අතහැරලා කාම ගුණය අතහැරීම නිසා ලැබෙන අරඤ්‍ය වාසයේ ඇතිවෙන මේ දරතේට පරිලාහයට ඒ පුද්ගලයා දක්වන ආකල්පෙන් කියන්න පුළුවන් ධම්මනිසන්තිද තියෙන ධම්ම නිසන්තිය නැතිකම තියෙන කියලා. මේ තාම වැඩේ පටන් ගන්නවත් නැහැ. ඒක නිසා ගීගේ අතහැරීම නිසා රත්තරම් මිනිමුදු අතහැරීම නිසා හරක බාන අතහැරීම නිසා චංචල ජීප නිශ්චල අතහැරීම නිසා විහිං ඊට පස්සේ ලැබෙන මට්ටම කොච්චරක් වෙහෙසට ගන්නවද අරියාදුවට ගන්නවද කියන අනුව එයා කතා කරන ස්වරූපෙන් පේනවා එයා මේ ලැබිච්ච දේ දඬුවමකට අරන් තියෙනවා එහෙම නැත්නම් අරියාදුවට අරන් තියෙනවා ඉතින් දොස් කියන්න බෑ මොකද අපි ආයාසයෙන් හම්බ කරපු දෙයක් නේ දාලා අවිල්ල තියෙන්නේ ඒක අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙනෝනේ අපිට සැප දෙන්න ඇයි අපි මෙතෙන් ආවේ නමුත් සරුවචනාංශය සඳහන් කරලා තිනවා කවදා හරි මේ අරණියේ දුක් ටික සමාදන් වුණොත් ඒක ගැළපෙයිද මන් දන්නේ ඕගොල්ලන්ගේ බාධාමේ මේ අරණ්‍යයෙන් ලැබෙන දුක් ටික සමාදම් වෙනවා කියන්නේ. අරණ්‍යයෙන් ලැබෙන දුක් ටික සමාදම් වෙනවා නම් gedara dore ඉන්නකොට අලියැත්තු සම්බන්ධ කරගෙන රන් මිනිමුතු සම්බන්ධ කරගෙන ලාභ සත්කාර සම්බන්ධ කරගෙන නිශ්චල චංචල දීපල සම්බන්ධ කරන ඇති වෙන සියලු පරිලායන්ගෙන් සියලු දර්ථයන්ගෙන් අපි නිදහස් මොකද මේ ඒක වෙනුවෙන් අයින් කරුවට හම්බෙන පුංචි දර්ථය අපි සමාදම් වෙනවා පුංචි කරදරේ සමාදම් පුංචි අසහන අපි සමාදන් වෙනවා. පුංචි වෙහෙස සමාදන් වෙනවා. අන්න මේකට ධම්මනි සන්තියා. ඒ ලැබෙන දුක් ටික මම ඉල්ලලා ගත්තා. ඒකට මොකද වෙන්නේ මට කාම ගුණෙන් අයින් වෙලා ඉන්න පුළුවන් බවක් තේරෙනවා. ඒ තේරෙන්නේ කොහොමද මට ආරණ්‍ය දුක තේරෙන නිසා ආරණ්‍ය දුකේ ඉන්න නිසා ආරණ්‍ය දුකට එළඹෙන්න නිසා ආරම්භ දුකට අප්‍රමාද වෙච්ච නිසා ආරම්භ දුකට ප්‍රමෝදක වෙන නිසා ඒකට යාර කාම ගුණේ නැති වෙනවා නමුත් එයාට තේරෙන්න පටන් ගන්නවා කාම ගුණේ නැති වුණාට අරන්නේ ඉන්න දරත පරිලා අතරමැද කාම සංඥා බැටදෙනවා. කාම ඡන්දික හිත කරදර කරනවා. ව්‍යාපාදේ හිත කරදර කරනවා. තීනමින් උද්දච්ච කුච්ච විචිකිච්ඡ. යාට තේරෙනවා gedara ඉන්නවට වඩා කාමයේ විශ්සක ගතියක් තියෙනවා. දැන් තුවාලේ පෑරිලානේ තියෙන්නේ. තුවාලේ පාදලානේ තියෙන්නේ. ඊට පස්සේ ද්වේෂයත් පොඩි දෙයට නුරුස්නායන අනික් යෝගාවචර හරියට හැසිරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කහිනවා, වැස්ස වහිනවා, මැස්ස වෙනවා. මොන කරදරයක්ද? ගෙදර හිටියනම් මේට වැඩි කරගන්න තිබ්බා කියලා අර පුංචි දෙයටත් හොස්සලගේ මැස යන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් මේක කිසිම කෙනෙක් පළවෙනි වතාවට ආපුවම පිළිගන්න දෙයක් නෙවෙයි, බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ නිදිමත කිව්ව ඕම් බලාපන් හක්මන් කරනටත් නිදිමත එන්නේ. දැන් හිත ඉඳගෙන පුදිනවා කියන එක සිම්පල්. ඇඳ විතර වටින දෙයක් ඇත්තෙම නැහැ මුළු භාවනා මධ්‍යස්ථාන. ඇඳට යනවා විතර වටින දෙයක් ඇත්තෙම නැහැ. මොකද ඒ තරම් මේ කුඹුරු වැඩ කරලා වගේ හාමියකට ගිහිල්ලා ට්‍රේන් කරා වගේ ඇඟ. මේ නිකං කාලා අතක් පිට අතක් තියාගෙන ඉඳගෙන ඉඳලා තියෙන්නේ. බැලින්නම් මුළු ඇඟම ලුණු දෙහි දැම්මා වගේ. මඩපුවක් ගෙඩියක් වගේ. මේක හැත්තෙල ලවා. ඒතර තේරෙන බණ ගන්නවා නිදිමත කියන එක කොච්චර වාසියක්ද? ඒ ඩිංගේ විතරයි ඔන්න හුම්ම ගන්න පුළුවන්. එන අනෙක් වෙලාව හැම වෙලාවෙම ආනපන්නේ. අල්ලි කරදරේ. නිින්ද ගියා හුම්ම ගන්න. ඒකට ආයාසයෙන් කරනවද නැද්ද බල මොකක්වත් නැහැ. මේ ආස්වාද ප්‍රස්වාසයේ විතර වදයක්. අනේ අම්මේ මේක ගත්ත ගමන් දෙන්නේ හරස්කේ තෙන් දාලා කපනවා. ජරස් බරස් ජරස් බරස් ගාලා නිකන් හුස්ම ටික ගත්තා නම් ඉවරයිනේ. කරන්නම බෑනේ. ඊටම ඊට පස්සේ උද්දච්ච කුකුච්ච හිත පුදු විදිහට අතීතේ දුවනවා පුදු විදිහට අනාගතේ දුවනවා. අපි දැනගෙන හිටියෙත් නෑ එහෙම දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් නැත්නම් කියලා ගෙදර ඉන්නකොට තේරෙන්නේ නෑ. මොකද දිව්වයි කියලා ප්‍රශ්න නෑනේ. දැන් කම්මලේ ඉන්න බල්ලට එන ගැව්වයි කියලා ප්‍රශ්න නෑනේ. ඌ කම්මලේ ඉන්නේ. දැන් මේ ආපුවම තමයි කැස්සත් අමාරුයි වැස්සත් අමාරුයි මොන දේ තමයි වෙන්නේ අතීතනාගේ තෙත් දුවන්නේ අපෝ මෙච්චර කැප කරලා ආවට පස්සේ මේ ළඟ ඉන්න එකන සර්පර කාලා සිලිපිලි බෑක් හොල්ලනවා මේ ඉඳ ගන්නකොට සද්ද නැතුව ඉඳ ගන්න බෑනේ ඒක කලින් වරෙන් ඔක්කොටම පහුවෙලා ලෝම් බලපන් දොර වහනකොට ඇති සද්දේ කියලා පුදුමාකාර විදිහට අතීතනාගේ තෙත් දුවනවා සැකේ සද්ධාව නැති ගැති මේ ඔක්කොම ගොජ දාන්න ගන්න කිසිම යෝගාචරයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැණි කාමේ නැති වුණාට පස්සේ කාම සංඥාව උද්දීපන වෙනවයි කියන එක. මේ කාම සංඥාවට ලෑස්ති වෙන එක නෙමෙයි ධම්මනිසන්තිය කියන්නේ. ඒක වැඩි වෙනවා. ඒ හැටි තුවාලයක් හොදන්න ගිය ගමන් වණමුකේ රිදෙනවා. හැබැයි මෙහෙම කිව්වොත් මම දන්නවා ෂුවර් මයිත් එක තරහ වෙනව නැත්තම් පටලවල තේරුම් ගන්න. ඒ මොකද්ද මේ නීවරණ කියන එක කාම ගුණයට වැඩිය හොඳ එකක්. නීවරණ කියලා කියන්නේ කාම සංඥාව නිසා කාමයේ අයින් වෙනකොට නීවරණ මතුවෙනවා. නීවරණ මතුවෙනවා කියන්නේ වැඩේ පටන් අරගෙන. තොවිලේ පටන් අරගෙනයි. දැන් අපි වෙලා තියෙන්නේ නීවරණ වලට වෛර කරනවා. දැන් නීවරණ නැති කරන් මැරෙන්න හදනවනේ. නීවරණ නැති කරපු ගමන් කියලා වැටෙන්නේ ආය කාමයට. බුදුහාමුදුර කතාන් කළා තියෙනවා වෙහෙසකටපත් වුණාට පස්සේ නැවත කාමයේ හොයන එක විතරයි පෘථජ්ජනයට තියෙන දේ. එයා දන්නේ මේ හම්බෙච්ච වෙහෙස හරහා යන්න ඕනේ කියලා. ඒ විනෝර කරන්නේ ඒක අතහැරලා දුවල ගිහිලා ඉඳුරන් පිනවීමට පෙළඹෙනවා. නීවරණ එනකොට අපි බෑ කියලා දමල ගහලා කියලා මොකද කරන්නේ? නැවස ඉඳලා ඒ වෙනුවට කොච්චර වටිනවද මතුවෙච්ච නීවරණයට මොන දීලා ඉන්නවයි කියන එක භාවනාවේ ඉදිරි ගමනක් ධම්මනිසන්තියක්. ඒ නිසා මතුවේ දැන් ඇතුළේ තියෙන මේ කාමච්ඡාන. මට දැන් ඇතුළේ තියෙන ව්‍යාපාද. මට දැන් ඇතුළේ තියෙන තීන මිද්දී කියලා මේ ආස්වාස මේ පස්වාස දකින්න වගේ මේ මතුවෙන නීවරණේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් ඒක මතක තියාගන්න සතිපට්ඨානේ ධම්මානුපස්සනා මට්ටමක් ඔය කතා කරන්නේ. අපි මේකට ද්වේෂ කරමින් පශ්චාත්තාප වෙමින් පසුතැවෙමින් ඉච්ඡා බංගත්තර පත්‍රිමින් ඉඳුවයි කියලා කියන්නේ ආය කබලෙ ලිපට වැටෙනවා ආය කාම ගුණයට වැටෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරන දැන් නීවරණ අයින් කරන්න වෙනවනේ. නීවරණ අනිවාර්යයෙන්ම වැඩි වෙනවනේ. gedara ඉදලා මෙහෙට ආවට පස්සේ. ඒ කවුරුත් බලාපොරොත්තු වෙච්ච යකෙක් නෙවෙයිනේ. ඒක තමයි ස්වභාවය. එහෙමනම් රූප අරමුණක් දෙන්නේ කියලා කියන්නේ. නිතරම ආස්වාස් ප්‍රසාර. එනතම් පිම්බීම හැකිලිම. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව. එහෙම නැත්නම් ඇවිදින බව. එහෙම නැත්නම් වම දකුණ දීලා දීලා දීලා. හිතන්න කියනවා සරුවච්චන් වහන්සේ යම් වෙලාවක Tamanට ප්‍රකාශ කරන්න පුළුවන් තැනක් වෙනවා. මගේ හිත ආස්වාසේ තියෙන මන් දාන්න. එතකොට යාට සතුටක් එනවා. ඒ යෝගාවචර සතුටක් එනවා. මං ආස්වාසේ දන්නා තාක්කල් ලෝකයක් සම්බන්ධ ආතතියක් නැහැ. අරණ්‍යයට ඇවිල්ලා තියෙන නීවරණ ආතතියක් නැහැ. දැන් තියෙනවා අරමුණ සම්බන්ධ ආතතියක් විතරක්. අරමුණ සම්බන්ධ වෙහෙසක් විතරක්. අරමුණ සම්බන්ධ දරතයක් විතරක්. අරමුණ සම්බන්ධ පරිලාහයක් විතරක්. එහෙනම් අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට එපා වෙන්න පටන් ගන්නවා. කම්මැලි වෙන්න පටන් ගන්නවා. නීරස වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේක නැති කරන්න ආන. නැති කිරුවට පස්සේ වෙන්නේ කාමයේ හෝ කාම සංඥාවට ආහිත වැටෙන එක. මේක පිළිගන්න කියලා කියනවා. අරමුණට හිත ආබාන ඒකත් දරතයක්. ඒකත් පරිලාහයක්. ඒකත් වෙහෙසක්. ඒකත් අසහනයක්. ඒ අසහනේ තියෙන බව දන්නා තාක්කයි තමයි ලෝකයක් අසහනෙන් වෙන් වෙලා ඉන්නෝ අරණ්‍යයක් අසහනෙන් වෙන් වෙලා ඉන්නෝ නීවරණ අයින් කරලා තියෙන නිසා මේ අරමුණේ දැනෙන වෙහෙස අරමුණේ දැනෙන පීරිගෑම අරමුණේ දැනෙන අතුල්ලන ස්වභාවයේ ස්පර්ශය දැනීමට ආශ කරන වෙලාවක් ආවයි කියලා හිතන්න. ඒ දැනීමට ප්‍රමෝද කරන වෙලාවක් ආවයි කියලා. ඒ දැනීමට තිබ්බ ඡන්தோ දැඩි කැමැත්තක් ආවයි කියලා ඒකට මම කියන්නේ ආස්වාසය ආස්වාදයක් වෙන වෙලාවක් වෙනවා. භාවනා කර කර යනකොට තමන්ට ආස්වාසයේ මුල සිට අග දක්වාම වැටෙනකොට තම හොඳට දන්නවා මේ පේන්නේ මුල මැද අග. ඒ නිසා මේ ආස්වාසයේ මේ සතියෙන් යුක්තව එළඹ සිටි සීයෙන් යුක්තව ආස්වාසේ සම්පූර්ණයෙන්ම දැක් ගන්න පුළුවන් වෙලාවක් එනකොට මේ ධම්ම නිසන්තිය තියෙන කෙනාට ආස්වාසේ ආස්වාදයක් වෙනවා මේක මත්තර මම කොපි කරලා ගත් එකක් ඒ ආහනපාන සතිය උගන්වනකොට අචාන් බ්‍රම් beautiful breathing කියලා කියනවා ඒ හුස්ම సౌందర్యාත්මක ආරක්ෂකයක් වශයෙන් පේන්න පටන් ගන්නවා එතකොට අපි දන්නවා කාමේ නෑ හිත කාම සංඥාවේ නෑ හිත. අතන අතර මෙතන නෑ ආස්වාසිය තියෙන්නේ. නමුත් සරුවඥාන්සේ සඳහන් කරනවා මහන්නේ මේක වායෝ පොට්ටබ්බ ධාතුව පිරිමැදීමක් මේකත් පරිලාහයක් මේකත් දුකක් මේකත් දරතයක් මේකත් අසහනයක් නමුත් මේ අසහනට කැමති වියක් මේ පරිලාහයට කැමති වියක් මේ දුකට කැමති වියක් මොකද ඒකේ ඉන්නවා කියන්නේ අර අච්චරක් දුක් අයින් වුණා මෙන්න මේකට කියනවා විපස්සනාව කියලා සිංහලෙන් කියනවා නම් පැමිණි දුක් පැණි රහයි කියලා කියනවා. ඒකත් දුකක්. හැබැයි අච්චර දුක් කන්දට සාපේක්ෂව මේ නෑ අඩේට ගත්ත ගලක් වගේ ලොකු ගලක් පෙරලන අපි පොඩි ගලක් ගන්නෝනේ අඩේට. ඒකට වාංගු කරලා ලොකු ගලයින් කරන්නේ. මෙන්න පොඩි ගල හොඳට ස්ථාවර කරගන්න එපා. කමටහනක් වෙන්න එපා. ආලම්බණයක් වෙන්න එපා. නිමිත්තක් වෙන්න එපා. ඒ නිමිත්ත කියන්නේ නිවන නෙවෙයි. නිමිත්තේ හිත තියෙනකොට ඒක දන්නවනම් ඒකෙන් පරිලාහයක් එනවා. ඒකෙන් දුකක් එනවා. ඒකෙන් ආතතියක් එනවා. ඒකෙන් අසහනයක් එනවා. අන්න ඒකට ප්‍රේම කරා නම් යට මහා දුක්ඛන්ද පෙරලන්න පුළුවන්. ඊට පස්සේ සරුවෙන් දහන දැන් බලපන් ඔය ආනාපානෙත් ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ටික ටික ටික ටික අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන්ට චෝදනා කරන්න මොකක්වත් නැහැ. කාම ආසාව පිළිබඳවත් අපි අයින් කරුවා කාම සංඥාවෙන් කාම සංඥාව අපි අයින් කරුවා රූපයෙන් දැන් රූපෙත් බලාගෙන ඉන්නකොට වෙනස් වෙනවා ගෙවෙනවා මේක දිහා බලාගෙන ඉන්නකොට යාට තේරෙන පටන් අර ගන්නවා දැන් අපිට එනව තත්වයක් නානපන නැති වෙන එක හොඳද ඇති වෙන එක හොඳද කියලා ප්‍රශ්නයක් එනවා ආනපනේ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න හොඳද නැත්නම් නැවත ආනපානේ අපි මතු කරගන්නවා ඉතින් සමහරු එහෙම නැතිවීම බයක් කරගන්න එකන හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා ගෙදර ගෙනනකොට මේ ගෙනාවු දෙතිස් කුණපේ ගිනිය ගන්න බැරි වෙයිද මෙව නැති වෙලාද ඒ හරි බයකටපත් වෙනවා ආයෙසරයක් පොඩ්ඩක් අත ගාලා බලන ඇත්තටම සැට් එක තියෙනවද කියලා. තියෙනකොට ලොකු සතුටක් වෙලා යන්තම් ඇති කියලා නිකන් අර වතුරට වැටිච්ච ගොඩා වාගේ අර ආනාපානේ සරණ යනවා. ඉතින් ගුරුවරයාට කියන්න වෙනවා එහෙම නැති වෙච්ච මේ කරදරේ ඇදලා දාගන්න එපා. ගෙවුනනම් ගෙවුන වෙන්න. ආයෙ මතුවෙලා මතුවෙච්චාවෑ හොයන්න එපා. එතකොට එයා හිතුවොත් එහෙමනම් මේ ගුරුරයා අදහස් කරන මේක ගෙවන් කිරීමම නිවන කියලා නෑ. ගෙවන් කිරීම නිවන නෙවෙයි. ගෙවන් කරන්න පුළුවන් බව පේනවා. ඒ ගෙවන් කිරීම හරහා කාමයෙන් වෙච්ච බව Tamanට සහතිකයක් හම්බ වෙනවා. කාම සංඥාව අයින් කරපුවාට සහතිකයක් හම්බ වෙනවා. රූපය අයින් කරපුවාට සංඥාවක් ඇති වෙනවා. දැන් රූප සංඥාවේ ඉන්නේ. මේ රූප සංඥාව මට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඉඳපුවන් ආනපනෙ පෙන්වන ඉඳවන් නැති බව පෙන්වනවා. මේ දෙක දිහාම බලන්න ඉන්න පුළුවන් නම් ඒක හේතුඵල ධර්මකින් සිද්ධ වෙන්නේ. මේකට මමෙක් ඕනේ නැහැ. මේකට මාන්න කරන දෙයක් නැහැ. මේකට තණ්හා කරන දෙයක් නැහැ. වර එක හුස්ම වෙනවා, වර එක හුස්ම යනවා. ආය වෙනවා, ආය යනවා. ශබ්දත් වෙනවා. මට නෙමෙයි ආමන්ත්‍රණය කරන. වේදනාව එනවා. මට දරන්න ප්‍රශ්නයක් නැහැ. හිතවිලි එනවා. අදාළ නැහැ. ඒක හිතවිල්ලක් අනිත් හිතවිල්ල අදාළ නැහැ. ආන්න ඔය මට්ටමේ යෝගාවචරය ඉන්න වෙලාවක මේ විපස්සනා උග්‍රම තැනකට ගෙනියනවා. ගිනියලා අර ඊටාම ආයාසයෙන් උපයා ගන්න ලද හිස්තන අනන්තය එහෙම නැත්නම් හැප්පීමක් නැති තැන කිසිම පැකිලීමකින් තොරව ආය අරමුණකින් බාධා වෙනකොට සද්දකින් බාධා වෙනකොට කලබල වෙන්නේ නැහැ. ඒක චෝදනාවක් කරන්නේ නැහැ. ඒක දැනගන්නවා මේ විවේක වුණාට පස්සේ වෙන අරමුණක් පාළුගේ වළම් බින්දිනා වගේ රිංගනවා. ඉතින් මම නෙවෙයිනේ. ඒක මේ සබහා ධර්ම කියන්නේ ඊට පස්සේ අරමුණ ආවට පස්සේ අරමුණ දිහා ආය විපස්සනා කරනකොට ඒක ආය නැති වෙලා ඔන්න ආය විවේකයට එනවා. මෙන්න මේ විදිහට මේ විපස්සනාවේ ඉහළ මට්ටමට ගියාට පස්සේ තමන තේරෙන පටන් ගන්නවා යමක් කරන තාක ලකුසල්. වෙන්න සිද්ධ වෙන දේ වෙනකොට කිසිම අකුසලයක් නැහැ. අකුසලයක් නෑ විතරක් නෙවෙයි. ඒ කියන්නේ අනෝපන්න කුසල් නොයිපදම විතරක් නෙවෙයි. පරණ කුසල් ගෙවෙන එකත් වෙනවා මෙතන. කොහොමද සිද්ධ වෙන්නේ? මේ කරදර ආවට හිත කරදර ගන්නෑ. සද්ද ඇහුනට වේදනාවට හිතවිලි ඇවිල්ලා අපිට නපුර කරන්න නැදුවට අපි නෑ වුණා වාගේ නොදැනුණා වාගේ නොදැක්කා වාගේ දන්නේ නැතුවා වාගේ තුන් භාවනාව බලයක් ඉතින් කාටවත් හිතෙන්නේ නැහැ මෙහෙම පව් සමා කරන්න පුළුවන් කිය. පව් අහෝසි කරන්න පුළුවන් කිය. කර්ම ගෙවෙන්න ඇරලා මම ඒවා විඳින්න නැතුව ඉන්න පුළුවන් තැනක් තියෙනවා කිය. හරියට යුද්ධ පිටියකට ගිහිල්ලා බංකරයක් ඇතුළටලා ඉන්නවනම් යුද්ධ යනවා. බෝම්බත් ගහනවා. මිසයිලුත් ගහනකොට මට වදින්නේ නැහැ. එතන බුලට් ප්‍රූෆ් ආරක්ෂක කුටිරයක් ඇතුළේ ඉනවයි කියලා හිතන්නකො. ওই දන්ත දසුන් වාසිය තියලා තියෙන. වෙඩ තිබ්බට වදින්නේ නැහැ. අන්න එහෙම තමයි මේ ජීවිතේ තියෙනවයි කියලා තේරුම් ගන්න එකට කියනවා ධම්මනිසන්ති කිය. විපස්සනාවේ හොඳ අභියෝගශීලී තරම්. මේක අපි මෙතන පොඩ්ඩක් මේ මේ කතාව නතර කරලා අපි වෙන පැත්තකට දාමු මේක පැහැදිලි කරගන්න. ඒක පැහැදිලි කියලා මම හිතන නිසා. අපි තුමු සක්මන් කරනවා කියලා. සක්මන් කරනකම් අපි උත්සාහ කරනනේ පුළුවන් තරම් හිත බැඳගන්න මේ වම මේ දකුණ ගිහිල්ලා ගිහිල්ලා හරියට පස්සේ මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා සක්මනේ සවිස්තරව පේන වෙලාවක් එනවායි කියලා හිතමු. මුත්තටම හිත නිමග්න වෙලා පවුලේ ප්‍රශ්න වලත් නෙවෙයි හිත තියෙන්නේ අරන්නේ ප්‍රශ්න වලත් නෙවෙයි හිත තියෙන්නේ කයේ ප්‍රශ්න වලත් නෙවෙයි හිත හොඳට සක්මනීම තියනවායි කියලා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ Tamanට තේරෙන වෙලාවක් එයි. මේ සක්මන මම කරනවා නෙවෙයි බේ කරනවා. අනායාසෙන් කරනවා. ස්වයංක්‍රීයවම කරනවා. එහෙම නැත්නම් නිරුත්සාහයෙන් කරනවායි කිය. ඉතින් කියන්නේ ඒත් අන්න එතෙන්දි තමයි ධක්ම භාවනාව කරන්නේ. ඉතින් ඉතින් කරන තාක්කල් ධක්ම භාවනාවක් නෙවෙයි කරන්නේ මේ පුහුණුවක්. ගෙපල සුද්ධ කිරීමක්. ගේ හදන්න පටන් ගන්න කවදා හරි නිරුත්සාහයෙන් සක්මන යනවා. ඔට්ලොසු බට්ටේ පැද්දෙනවා. ඔහි පැද්දෙනවා. වයින් කරපු බොනික් එක්ක යනවා ගේ යනවා. ඒකට අපි නිස්සාරණවනේ කියන්නේ gediye පිටින් ඇවිදිනවා. වමද දන්නෙත් නැහැ, දකුණද දන්නෙත් නැහැ, මෙනෙහි කරන්නෙත් නැහැ. බෑ හොඳටම විශ්වාසයි ඉඳගෙන නෙවෙයි ඉන්නේ. හිටගෙන ඉන්නව නෙවෙයි. බුද්ධියකන් නෙවෙයි ඇවිදිනවා. ඉතුරු බලන්න හිතට එන විවේකේ මෙනෙහි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. වම දකුණ දන්නේ නැහැ කියලා ආතතියක් නැහැ. සක්මන සක්මන විසින් වෙනවා. බලාගෙන ඉති. මේක සරුවචනන්සේ සඳහන් කරනවා ගොයන් කපන්න ඉස්සලා කෙතක එනතන් අස්සොන්නලා ගන්න ඉස්සලා කෙතක අයිනේ තනකොළ කවන කරක් පීසකර ගහලකට කණ්ඩායමට තනකොළ කවන ගොපල්ලා අර බෝගේ නොකණ්ඩත් වනාදී විතරක් තනකොළ කණ්ඩත් හරක් නිතරම හසුරවන්න එපා. මොකද හරක නිතරම කැමති අර නිල්ල ගහලා තියෙන භෝගේ කණ්ඩ. ඒක කෑ ඔගුටි ගන්න වෙනවනේ. ඒ නිසා මේ මිනිස්සු හරක් ටික බලාගෙන ඉන්නේ භෝගේ නොකා වනාතේ කණ්ඩනේ. මේගොල්ලෝ වනාත කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මම දන්නේ හින්දා මම මේම කිව්වට. ඕවා කියලා දෙන එක නෙවෙයි නෙමෙයි කුසිකර්ම පාඩමක් නෙවෙයි නෙමෙයි. කෙසේ නමුත් හිතාගන්න භෝගේ නොකණ්ඩ රකින්න එපායි. ඉතින් ඒ වගේ තමයි ආධුනික යෝගාවචරය මේ හරක් රැන. ඒ කියන්නේ අපේ ඇහ, කන, දිව, නාසය, කය, මන කියන හරක් තහපන්. දුවන්නේම අකුසලයට. මිටි තනින් වතුර බැස යේ. පාපෙටමයි යදී. ඉතින් මේක රැකගෙන ආනපනේ ගෙනියනවා කියන එක හරක් පන්තියක්. ගොපල්ලෙක් විසින් භෝගේ නොකා වනාතේ කණ්ඩ, නියරේ කණ්ඩ තියානිනවා වගේ. දවසක බුදුරජාණන්සේ කියනවා ගොවිය ඇවිල්ලා අස්සන නෙළුවට පස්සේ දැන් ගොපල්ලට අර සීමා බන්ධන නැහෙනේ. හරකුණ්ඩ දෙන්න පුළුවන් ඉපනැල්ල කන්නේ කාපම්, නියරේ කන්නේ කාපම්, වනාතේ කන්නේ කාපම් කියලා. එදාට ගොපල්ලා මොකද කරන්නේ? ෆ්ලූට් එකක් කරන ගිහිල්ලා අර පිටුරු මඩුවටලා චූන් එකේ සින්දුවක් කිය කිය ඉන්නවා. මේක ෆ්ලූට් එක ගහගෙන ඉන්නවා. හරක් ටික කනවා. සදාචාරවාදියාට කවදාකවත් ඕක කරන්න බෑනේ. සදාචාරවාදියා ඒකේ තරකුණ්ඩ ගහලා දැන් ගහලා කො මොනවා කියන්නේ තරකුණ්ඩ හරකට තේරෙනවා මේ මේ කොපල්ලට වැඩි වෙලා. ගොපල්ලා හරකටත් වැඩි වල්ලේ ගිහිල්ලා හරක් කෙලවන්න හදනවා තවත්. අන්නේ වගේ මේ සක්මන සක්මන මිසින් වෙනකොට කොට යන්න දීපල් අපා. මේකට දඬු කඳේ ගහන්න නැතුව ආයේ බුරු කකුල් බැඳගෙන වගේ ඇවිදින්න නැතුව අනිත් දවසේ පටන් ගන්නකොට ආයතරයක් මම දකුණෙන් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. කොයි වෙලාවක හරි මේක සිද්ධි උනායි කියලා දැනෙනවානේ. දැන් මේ දවස් තුනේ රිට්‍රීට් ලෝක ටිකක් එච්චර අල්ල යන්නේ දවස් 10ක විතර ආපුවාම යනවා. සක්මන් ගිහලා තමන්ගේ සක්මන් තීරුව තීන්දුව අරගෙන ටිකක් වෙලා සක්මන් කරන මේ උහුරු තන. උතරම සක්මන් යනවා. ඉබේ මොන සක්මන වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මොක කොයි කකුලක් දැන් මෙනේ කරන්න ඕන? ලේන්සු කකුල නිකං කකුල ලේන්සු කකුල නිකං. ඉතින් දැන් කොයි ඉතින් ඇවිල්ලා අහනවා සාංශ දැන් මම මොකද්ද මෙනෙහි කරන්නේ? කියන්නේ ධම්මනිසන්තිය නෑ. අපි නිදහස දෙන්න දන්නේ අපි තාම මේකට සදාචාර බන්ධන දාන්න හදනවා. තාම මෙනෙහි කිරීම කරන්න හදනවා. තාම කෙවිතක් කරගෙන හරක් කෙලවන්න හදනවා. ඉතින් ඒ ඒ ඒ ගෝපල් හරකට වැඩිය සවුත්තු ඉන්නේ. නෑ අපි ගම කරත්තක් බැඳලා හරකෙක් කරත්ත බැඳින හරකා ඉන්නකොට හරක ගානට අදිනවා උට ගහන්න පවුනේ අපා. නිකන් ගල් කවියක් කියන්නේ ඉන්නේගෙන තියෙන හින්දුවක් කියන්නේ අනේකද. ඌට ගහන්න ගත්තොත් ඌට හිතේ පිටිපස්සේ ඉන්නේ මටත් වැඩිය ගුණයක් කියන්නේ. මේ යෝගාවචරයන්ටයි මම මේ කියන්නේ. මේ භාවනාව නිසින්ින්දී අනිකරස පොඩ යන්න ඇරපන් අපා. මේ හේතුඵල ධර්මයට ඉඩ තියලා අපි හිතුවොත් කක්ක කියලා හිතන්නකො එච්චරයි කියන්නේ. හිතාමතා කරන දේ එකක් මෙතෙන් යනකම් ඇත්ත හිතාමතා තියෙන දේ කරන්න මං කියන විදිහටම ධම්මජීව හඳු කියන විදිහටම කරන්න ඕනේ මෙන් එහාට කරන්න ගියොත් තමන් කැමති නෑ මේ ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න තමන් කැමති නෑ මේ ස්වංක්‍රීය සිද්ධියට තමන් කැමති නෑ මේ අනායාසයෙන් කරන වැඩේට මේකනේ අපි ගෙවල් වල ගිහිල්ලා අක්කා වෙන්න හදන්නේ අයියා වෙන්න හදනවනේ මුදුන වෙන්න හදනවනේ හැමදේම කන්ට්‍රෝල් කරන්න හදනවනේ ඉතින් කක්ක ගොඩයි ගිහි ගේ ගිනි ගයක් යන්න දීලම කරන්න පුළුවන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. යම් මට්ටමට ආවට පස්සේ ඒක මේ මෝරච්ච ගතියට ආවට පස්සේ එයාට යන්න දුන්නොත් නිර්මාණශීලීත්වයක් මතුවලා මේ වැඩේ යන්නේ. අන්න ඒකට කියනවා ධම්ම නිසන්ති. එතන විපස්සනා අනුගහිතේ කියලා. ඒක නිසා වැඩේ යන්න ඇරලා ඉස්සලා ඉස්සලා අපි සතියට දාලා අරමුණට දාලා අරමුණ කීකරු කරන අරමුණත් එක්ක භාවනා හිත සමාන්තර යන මට්ටමට තේරුම් ගන්නකොට ගුරුවරයා දන්නේ නැහැ. ඒක Taman දැනගන්න ඕනේ. ඒ වෙලාවේදී තරමුණ තාම හසුරවන්න ගත්තොත්, ගහන්න ගත්තොත්, නාසරණයෙන් අදන්න අදින්න ගත්තොත් භාවනා වර්ධනයක් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ වෙලාවේ ඒ දැනගෙන දැන් මේක මේ නිසිනින්ද යනවා මම මේකට මෙහෙම යන්නලා බලාගෙන ඉන්නවා කියන එක මම දෙන්නේ නවීන නිදර්ශනයක් විදියට කාර් එකක් එලවනකොට ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට කඩන්න ඕන එක කාර් එක කියලා දෙන්නේ නැහනේ ඉංජිනේරට කියන්නත් බෑනේ ටෙක්නිකල් ඩ්‍රොයින් දාන්නත් බෑනේ ටෙක්නිකල් රයිටින් කරන්නත් බෑනේ Taman දැනගන්න eBay මේකේ තියෙන අනතතලයයි බරයි එන්ජින් කැපැසිටි එකයි දැන දැන් හරි දැන් ඉතින් ෆස්ට් එකේ ගියා ඇති දැන් සෙකන්ඩ් එකට දාන්න මොකක්ද හම්බෙන්න ලාභේ ෆස්ට් එකේ යනකොට අඩුවෙන් අඩුවෙන් පෙට්‍රල් පිච්චෙනවා ආගිරි ගන්නෑ ඊට පස්සේ ඒක ගියාට පස්සේ දැන් තර්ඩ් එකට දාන්න ඕන. දැන් කන්දක් හම්බුනාට පස්සේ මෙයා බය නැතුව ආයෙ සෙකන්ඩ් එකට දාන්න එපාය. ආයෙ ෆස්ට් එකට දාන්න එපාය. කන්දේ ආනත්තලේ වැඩි නම් ඒක මේ ආපහු යamak නෙවෙයිනේ. ඒක නිසා හරියට ගියර් එක ස්මූත් කරන එක දැන් වැඩක් නැහැ. මොකද උඟක් ඔටෝමැටික් ක්ලච් තියෙන්නේ. ඉස්සර ওই ලොරි එහෙම එළවනකොට ඩබල් ක්ලච්. නියුට්‍රල් එකට අරගන්නකොට එක සැරයක් ක්ලච් එක පාගන්න ඊට පස්සේ ආයෙ කඩලා ආයෙ ක්ලච් එක පාගලා දාන්න ඕනේ ගියර් එකට. මම මේ ඒ කාලේ මිනිහෙක් නේ මම ඉතින් ටිකක් පැරණි කතා මම කතා කරන්නේ. කෙසේ නමුත් මේ යෝගාවචර තේරෙන්නේ නැහැ. භාවනා විසින් භාවනා ගැම්මට යනකොට කොතෙන්දි භාවනාවට යnderලා මම ටිකක් ඉස්පාසු වෙන්න ඕනේ කියලා. භෝගේ අයින් කරපු කෙතේ කණ්ඩාරින ගොපල්ලා ඌට ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න පුළුවන් එකේ හරක් පිටිපස්සේ යනවනේ. ඉතින් ඒකට තකතිරුකම කියලා කියන්නේ මෝඩකම කියලා. බත්බූතකම කියලා. අවිද්‍යාව කියලා. අන්ධකාර කියලා. මේගොල්ලෝ හිතනවා මේකට ඥානෙ කියලා. මේ වෙලාවේ වැඩ කරන එක සුවිශේෂ විපස්සනා ඥාන. එහෙම නැත්නම් මේ අනම් මනම් නම් දා ගන්න හදනවා. දේකට යන්න දෙන්න තියෙන බය. එතෙන්ට යනකම් කවදාවත් හේතුඵල ධර්මයක් වැටෙන්නේ නැහැ. අපි කියනවා අවිජ්ජාවච්ච සංකාර සංකාරවච්ච විඥාන විඥාන කරනවා දඩබඩ දඩබඩ දඩබඩ ගාලා කෝච්චි පාරක බස් එකක් කරා යන්න වගේ කියවනවා. කීවට මේ වැඩේ යනකොට යන්න දෙන්න දන්නේ නැත්තම් මොන අවබෝධයක්ද? ඒ නිසා අපි ළඟදී මේ පාලනය කරන්න තියෙන ආසාව, සබහා ධර්මේ පාලනය කරන්න, පවුලේ අය පාලනය කරන්න, එහෙම නැත්නම් පොඩි ළමයි පාලනය කරන්න. ආ ගොපල්ලන්ගේ වැඩ විතරයි දන්නේ. ඒ දැනගත්තත් මේ ගෝයන් ගැබුවට පස්සේ ගොපල්ලා පාවිච්චි කරන්නවත් දන්නේ මේක තද මේ මම උගන්වන්න හදන්නේ මැනේජ්මන්ට් ටෙක්නික් එකක්. මේක පරිපාලනය පිළිබඳ අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නැතු හැම වෙලාවෙම පාලනය කරන්න ගියොත් කිසිම දවසක Taman යටතේ ඉන්න කෙනෙක්ගේ නවම අදහස එළියට එන්නේ නැහැ. ඒ නිසා තල්ලු කරන්න ඕන නම් තල්ලු කරන්න. තල්ලු කළේවල එක යන්න ලෑස්ති වෙන වෙලාවේ. එහෙම නැත්නම් ඒක සංසිද්ධ වෙන වෙන වෙලාවේ. එහෙම නැත්නම් ඒක අනායාසයෙන් වෙන වෙලාවේ. එහෙම නැත්නම් ඒක මේ විහෙස කර නැතුව යන වෙලාවේ පොඩ්ඩක් මේකට යන්න දෙන්න. ඒකට රිස්ක් එක ගන්න ගතිය, අනතුරු ගන්න ගතිය, එහෙම නැත්නම් ওই පළච්චාවයි කම්මෝගෝ චිකාගෝ කියලා යන ගතිය. අද ඉන්න යෝගාවචරින් හරීම දුර්වලයි. ඒ දුර්වල මොකද මේ දේවල් පාලනය කරන්න තියෙන කැත අදහස්. අයිය වෙන්න කරන ගතිය, මුදුන වෙන්න හදන ගතිය, අක්ක වෙන්න හදන ගතිය, පැහිය වෙන්න හදන ගතිය. මේ ගතිය නිසා කිසිම වෙලාවක දෙයක් යන්න දෙන්න කැමති බලන්න ගස්ස වෙන හැටි. බලන්න බැල්ලියක් තමන්ගේ පැටවු ටික හදන හැටි. බලන්න කිකිලියක් තමන්ගේ පැටවු ටික හදන හැටි. උන්ගේ කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි නෑ උදේ ඉඳලා හැන්ද වෙනකම් මට අර කැන්ඩාවලදී හම්බුණා හොඳ නෑම්බියෝ දෙන්නෙත් හොඳ දෙනෙක් විශ්වවිද්‍යාලේ ඉන්න කෙල්ලෝ ටිකක්. මම උන්ගෙන් අහුවා උඹලා ජොලියේදී ඉන්නේ කියලා. මොන පිස්සුද සාන්ත අපි යන යන තැන අම්මා කොයි වෙලාවෙ ටෙලිෆෝන් කෝල් එකක් දීලා අහනවලු කොහෙද යන්නේ මොකද කරන්නේ අපි මේ මේ එලි මහන්සිර කඳවුරක ඉන්න රැඳවියෝ වගේ අර කිකිලියෝ දැකලා තියෙන කකුලේ පොල්ලෙල්ලක් ගැට ගහලා ඉන්නවා. දැකලා නැහැ නේ? කිකිලි හැමතැනම යනකොට කරන්නේ කකුල ලණු කැල්ලක් ගැට ගාලා ඒක පොල්ලෙල්ලක් ගැටයි. ඉතින් යන යන තැන කියාර පොල්ලෙල්ල ඇදගෙන යන්න. අපි ඊට හපන් ස්වාමීන් වහන්සේ මොකද අපේ අම්මලා තාත්තලා නිතරම මේ අපි දැන් විශ්වවිද්‍යාලේ ඉන්නේ. මේවා කරන්න කරන්න අම්මලා දැන් නීති කඩන්න හිතෙනවා අපට. ඉතින් මේවා මං කියවනික මල කරදරයක් නේ දැන් උඹලා මේ වයසටත් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙත් කියලා ඔක්කොමත් කරලා උඹලා ඉන්නේ එලිමහසර කඳවුරක් නේ. ඒක හරිම අසාධාරණයි කියලා කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. එතකොටත් අම්මා එබිලා බලනවා මයිත් එක්ක කතා කරන හැටි. මං කෝ මේ කරුණාකල ඵලයක්. මේ යන්තම් කතාව පටන් ගත්තල මං වගේ ළඟින් ඊට පස්සේ දැන් මම වගේ තොපි නොබැඳ ඉන්නේ තොපි වැඳලා ළමයි අම්බචාන් තොපි මොකද කරන්නේ? අම්බි දෙනවා කියව ඕන තරම් නිදාන. මං කෝ මේ රටේ දුන්නා මොකද වෙන්නේ? අවුරුදු 13 දී කෙල්ලන්ට ළමයි හම්බෙන්නේ. කිසිම විශ්වවිද්‍යාලක උසස් පෙළ පන්තියක් නැහැ ළමයි හම්බෙච්ච නැති කෙල්ලෝ නැති. හැම උසස් පෙළ ඉස්කෝලයක් ළඟම තියෙනවා ඩේකියා සෙන්ටර් එකක්. කැමතිද? ඔය මොකක්ද උත්තරේ? මේක දුරදි කියන එහෙම නැත්නම් විසම චක්‍රයක් තියෙනවා. පාලනය කරලත් බෑ නොකරත් බෑ. දැන් අපි කතා කරන්නේ කවුරුත් ගන්න නෙවෙයි මේ තමන් කරගෙන යන භාවනාවේදී තමන් කොතෙන්ද යනකම් මේක තල්ලු කරගෙන යන්න ඕනද? කොතෙන්ද මේක පෙරලෙන්න අරිනවද කියන එක මේක බලාපොරොත්තු වෙනවා බුදුහාමුදුරන්ගෙන් හොඳට මතක තියාගන්න කවදාවත් බුදුහාමුදුර ඕකට උදව් කරන්න එන්නේ නැහැ. බුදුනාසේ එතෙන්ට යනකම් පාර පෙන්නනවා. ඊට පස්සේ ටික ආර්ය පරිශ්‍රණය කියනවා. යන්න අරින්න යන්න එන එන දේක් පිළිගන්න. වැරදි නම් පිළිගන්න. හරි නම් පිළිගන්න. ඒකත් හිතනවා අපි බුදුහාමුදුර අපිට උදව් කරයි. නැ විශේෂයෙන්ම හිතනවා ගෞතම සාතුච්චන්සේ ටිකක් ඊර්ෂ්‍යාසහගතයි. මෛත්‍රී බුදුහාමුදුරන් ෂුවර් එකටම ඇවිල්ලා අපිට මේක කියලා දෙයි කියලා මේ රට පුරාම යන්නේ මේ මේ මේ මේ විකාරෙනේ. ප්‍රමාද ධර්මෙනේ. පස්තර දාන වැඩේනේ. මෛත්‍රී බුදුහාමුදුර රැයට ඇවිල්ලා නත්තල් පප්පා වගේ අපේ මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යයි කියලා අපි බලන්නේ. ගෞතම බුදුහාමුදුර හරිනේ යාටිය වැඩිය. එච්චර කරුණාවක් නෑ වාගේ. මේ වැඩේට Tamanට අධිකාරී ශක්තිය ගන්න බැරි නම් මං කියන කොන්දපණ නැහැ කියලා. මං කියන පෞරුෂත්වයක් නැහැ කියලා. මං කියන ධම්මනිසන්ති නැහැ කියලා. මේක කාගේවත් හම්බ වෙන්නේ නැහැ. මේක පරිේශණය හරහාම ගන්න ඕන. පරිේශණය මහරාම ගන්න ඕන. ඒකෝට මං වැරදෙයි. මං වරද ගන්න මට පිස්සු හැදෙයි. මොකද කරන්නේ නැතත් පිස්සු හැදෙනවා. මම මේක කරයි වැරදි මම මැරෙයි. ඉතින් ওই දෙකනේ වැඩිම රවෙන්න තියෙන්නේ. මරණත් ඔයගොල්ලෝ හිතනවාද මේ අපි එළිය කුණු වෙන්න දායි කියලා නෑ අපි ෂෝක් එකට වලලා අත් දවසේ දාන දීලා ලොකුවට පාටියක් ගන්න. මෙහෙදි මරණයි කියලා බය වෙන්න එපා. රිලෙවෙක් මරණත් අපි ඒ ටික කරන ඉතින් ඕගොල්ලෝට ටික නම්බුකාර විදිහට කරනවා. බය වෙන්න එපා. කොහොමද මැරනවා මට මූණ දිහා බලන්න කියද ඒකට වෙලාව විතරයි කියන්න බැරි ෂුවර් එකටම කේන්දරේ බලලා කියද මැරනවා මැරනවා මැරනවා. ඉතින් මේකට නෙමෙයි හේතු කරන්නේ මේ විපස්සනා ධම්මනිසන්තියක් තියේදී අපි මේ පරිශ්‍රණය කරව තියේදී මෙච්චර කැප කරපු අපි ගේදොර පවා කැප කරපු අපි මේ මොනවටද මේ හේතු කරන්නේ මොකද හේතුව සද්ධාව නැහැ ඒ වගේම අර එතන එතන උපදින ප්‍රඥාව පිළිගන්න කැමති නැහැ අපි හිතන එකට කවුරු හරි හදපු ෆෝමියුලා එකක් ගෙනල්ලා අපි කොට ගන්නයි කියලා නෑ ධම්මනිසන්ති කියලා කියන්නේ තමයි මෙතෙක් ආව පාරේ අත්දැකීම් ටික තමන් පිටකොන්දක් කරගන්න. තමන්ටම තමන් ආදර්ශයක් කරගන්නවා. ඒකල තවත් ඉදිරියට යන්න එනතම මේ විපස්සනාව තව ඉදිරියට යන්න ඒ ගැම්ම ගත්තට පස්සේ මම හිතනවා මේම කියන එකච්චර අසාධාරණ වෙන්නේ නැහැ කියලා මේ අනික් කට්ටියගේ දුර්ලකම් නිසාම මට ගැම්මක් එනවා. මේ කෙනෙක් මෙච්චරම මේකට තෙපර බබා ගණන් කර කර හෙට්ටු කර කර ඉන්නවා දකින්නකොට හිතෙනවා ඔන්න ඔබ පැත්තකට තමයි පැනපක්. ඒක නිසා මේ පිටායේගේ තියෙන නැත්තම් අපි කරපු වැරදි අපි අතපහුව කරපුගේ වැරදි මතින්මයි අපි මේ සෙල්ලක්කාර හැංගීම ගන්න. ඒකට ඥානানন্দ සාංශේ දාලා තියෙන වචනේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා ජෝනිසෝමනසිකාරයට කියලා කියන්නේ නෝනම නුනෝනින් නෝනිසල්කරන නෙවෙයි රැඩිකල් වාදීව කල්පනා කිරීම. විප්ලවීය කල්පනාවක් තියෙනවා. කිසිම දවසක කොපි කරලා කරන්න බෑ මේක. මම නැවතත් කියනවා මේ පාඩම කවදාකවත් කාගේ දෙයක් කොපි කරලා බෑ. ඒ නිසා එකෙක් කියලා තියෙනවා අපි මේ ජීවිත පරිේශණයේ ජීවිත පාඩමේ අපි විභාගයෙන් පෙල් වෙන්නේ කොපි කරන හිඳයි. අපි හැමදාම හිතනවා කාගෑරි ෆෝමියුලා එකක් මට වැඩ කරයි කියලා. ඒ තාක්කල් අපි නිහීන වෙනවා. ඒ තාක්කල් අපි තුච්ච වෙනවා. ඒ තාක්කල් අපි පහත් තත්ත්වයට වැටෙනවා. අවශ්‍ය නැහැ. ඒ ධර්මයටම අපි එතකොට සද්ධා වඩ වෙනවා. ඉස්සරහට යනකොට තමයි තේරෙයි මේ ධර්මයේ තියෙනවා ඕපනයික කියලා ගතිය. එnde end end end ගොරෝසු දෙයින් සියුම් දෙයට යොමුක් ලැබලා දෙනවා. හොඳ දෙයින් වඩා හොඳ දෙයට යොමුක් ලැබලා දෙනවා. ඒක හරියට නරක මනුස්සයා නරකට ඇදි කරන ඇබ්බැහියත් ඇඩික්ෂන් එකක් වෙනවයි කියලා තියෙනවනේ. එන්න එන්න එන්න වැඩි වෙනවනේ. ඒ වගේම ගතියක් තියෙනවා ධර්මයේ ඕපනයික කියලා. උපනයනය කරනවා. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨකෝ අකාලිකෝ ඒපතිකෝ ඕපනයිකෝ. උපනයන කරන එක තේරිච්ච දවසේ තියෙනවා සරුවච්චන් වහන්සේ පිරිනුවම් පෑවට ධර්මයේ සජීවි. ඒ ඒ ට්‍රෙන්ඩ් එක අල්ලගත්තට පස්සේ ගැම්ම අල්ලගත්තට පස්සේ අපිට තේරෙනවා හරියට දුවන කෝච් එකේ ඉල්ලුණා වගේ. ඊට පස්සේ කෝච් යනවා. අපිට ඉල්ල ගන්න බැරි වුණොත් අපිට කචා අපිට අවුල. එහෙම වැඩේ කරච්චල් කරගන්න නැතුව ඒ ට්‍රෙන්ඩ් එක හුණාට පස්සේ පේනවා මේ ගමනේ යන ආර්යයන් වහන්සේලා සෑහෙන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. අපිට පේන්නේ නැත්තේ මොකද අපි මේ ආශ්‍රය කරන්නේ පුතත්ජන්නේනේ. එතකොට ආර්යයන් වහන්සේලා මේ ගමන හොයාගෙන යන හැටි අල්ලගන්න බෑ. කවදා හෝ අපි අරකින් පොඩ්ඩක් අයින් වෙලා බලන්න මේ ධර්මයේට එහෙම කාලයක් හෝ දේශීක ප්‍රශ්නයක් නැහැ. දේශීය කාලයේ ප්‍රශ්නේ ගන්නේ අපේ හීනමානය නිසා. අපි මේ ප්‍රශ්නේ හරියට දන්නේ නැති නේද? ඇත්ත පටන් ගන්නකොට අපි දන්නේ නැහැ තමයි. නමුත් කරගෙන කරගෙන යනකොට කවදා හෝ මේ විපස්සනා ණය. ඒකට කියනවා සල්ලක්ෂණ වීදිය කියලා. ඒකට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධි සහ ඥාන දර්ශන විසුද්ධි කියලා. ප්‍රතිපදාව හරහා Tamanට මෙලෙක්තන අහුවෙනවා. හරියට මුලක් දුවලා දුවලා ගල පැලිච්ච තැනින් බස්සන්නේ ඇතුළට ඊට පස්සේ ගල පලන්නේ ගලේ මෙලෙක් තනක් බලාගෙන බැසට පස්සේ මේ සියුම් මුලකින් ගල් පලනවා. ගොඩක් කල් යනවා. ආන්නේ වගේ තමයි දැනගන්න මේ භාවනා කරනකොට මේ කෙලෙස් අපට පහර දෙන්නේ ඇබ්බැහියක් උනාට පස්සේ. ඒක දිගින් දිගට කරනවා. අපේ කුසලයක් අපිට ආයුධයක් වෙන එක නිතරම කරන්න. කරනකොට කරනකොට කෙලෙස් වගේ මේක ගැම්මක් ගන්නවා. ඒ ගැම්ම Taman අරගත් ආරයට වරුදු කර ගන්න ඕන කරගෙන කරන ගියාට පස්සේ හරියට නිල මහ යෝග දෑතට අහුවෙච්චි චක්‍රායුධය වගේ කරකවල ගහපුවාම මහමුදට උනත් දවස් ගාණක් මොහොත ඈත් වෙලා හිටියයි කියලා කියනවා පරණ කතාව. එතකොට මේ කෙලස් කන්න දෙබෑ වෙලා යනවා. ඒක ওই දවසින් දෙකෙන් කැම්ම ගන්න බෑ. දිගට දැම්ම ගැම්ම ගන්න ඕනේ. එහෙම ගැම්ම ගත්තොත් නිද්දස කියන වචෙන්ට ගැලපෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙනම් අවුරුදු 12 භාවනා කරයි කියලා 24ක් භාවනා කරයි කියලා ඒ නම්බුනාම දෙන්න බෑ. මොකද මේ ගැම්මේ වැඩේ තියෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ වේගය කියලා හිතාගෙන ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ වේගයේ ත්වරණයක් බාටපත් වෙන්න ඕන. මේ වේගේ Java කැවෙන්න ඕන. ගැම්ම ගන්න ඕන. ගැම්ම ගත්ත පස්සේ මම නෙවෙයි. ධර්ම වේගයක් එන්නේ. ධර්ම වේගෙට මම දිය කරනවා. පෞරුෂත්වයේ දිය කරනවා. සක්කාය දිට්ඨිය දිය කරනවා. මාන්‍ය දිය කරනවා. තෘෂ්ණාව දිය කරලා ධර්ම ඉදිරියට යනවා. අන්නේ ධර්මයේ ක්‍රියාමාර්ගය. නැත්තම් අපි උපනයනය කරන හැටි අල්ලගත්තට පස්සේ තේනවා නිකමට කල්පනා කරලා බලන්න ඒ ධර්මයේ ක්‍රියාත්මක නැටි දැනගැනීමේ ඥාන පිරිමකමක් තියනවාද කියලා. ඒ ධර්මයේ ක්‍රියාත්මක නැටි දැනගැනීමේ බාලමහලුකමක් තියනවාද කියලා. ඒ ධර්මයේ ක්‍රියාත්මක කිරීම දැනගැනීමේ දැනුම ඇති දැනුම නැති වෙනසක් තියනවාද කියලා. ඒ ධර්මයේ ක්‍රියාත්මක මාර්ගය දැනගැනීමේ දුප්පත් පොහසත් ભેදයක් තියනවාද කියලා. කුල ભેදයක් කියන්නේ මෙතන manussකමක් තියෙන්නේ. ඒකට හැර මේ ධර්මය යන මාර්ගය දැනගන්න ධම්මනි සම්තිය හැර අනික හැම තැනකම අපි වර්ගවාදී වෙලා බෙදාගෙන රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන මේකට ගියාට පස්සේ කවුරුත් නැහැ නිතරම ජාතියි ඒ නිසා මේ ඉදිරිපත් කරන ලද කරුණු අනුව තමයි මේ යන මාර්ගයේ වඩා විශ්වාසිකින් ඒ විපස්සනාට අනුග්‍රහ කිරීම සඳහා අවශ්‍ය කරන වූ ධම්මනි සම්තිය පිණිස එහි තිබ්බ ඡන්ද වැඩි කැමැත්තක් පිණිස අතනාරින වීරියක් අතනාරන කැමැත්තක් වෙනස සියලු දෙනාටම එකතේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා